ඉතින් අපි මේ විදියට පසුගිය දවස් තුනක් ධර්ම දේශනා තුනක් පවත්ලා තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනා තුනම අපි දේශනා මාලාවක් නැත්නම් දේශනාවලියක් විතරයි පැවැත්වුවේ. ඒ දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනාවටයි මේ ප්‍රවිෂ්ඨය ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මාලාව සඳහා දේශනාවලිය සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ මාතෘකා වශයෙන් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයේ සංගීතීකාරක මහරහතන් වහන්සේලා නම තියලා තියෙන්නේ අනුග්‍රහිත සූත්‍රය කියලායි. ඒක සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ සූත්‍රයේ කථාසාරයේ වශයෙන් එහෙම නැත්නම් පින්ඩාර්ථයේ වශයෙන් සරුවචනanse පෙන්වන්නේ යම් කිසි කෙනෙක් මේ වෙනකොට සම්මා දිට්ඨියටපත් වෙලා තියෙනවා නම් යහ දැක්මට පුලුල් දැක්මටපත් වෙලා තියෙනවා නම් ඒ යහ දැක්ම ඒ පුලුල් දර්ශනය ඒ තමන් බලාපොරොත්තු වෙන්නා වූ අවසාන චේතෝ විමුක්ති ඵලයට හෝ පලානිසංසයට එනතම් ප්‍රඥා විමුක්ති ඵලයට හෝ පලානිසංසයට කියන සමත මාර්ගයේ කෙලවර හෝ විපස්සනා මාර්ගයෙන් කෙලවර කරන අවසාන නිවන දක්වාම කුළු ගන්නවා ගැනීම සඳහා මුදුන්පත් කර ගැනීම සඳහා ඒ ඒ කෙනා විසින් අනුග්‍රහ කළ යුතු අංග පහක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත එක්කනට ඇති කරගත්තේ නැති කෙනාට වැඩිය වගකීම් පහක් තියෙනවා. ඒ වගකීම් පහ අවශ්‍ය වෙලාවට අවශ්‍ය මාත්‍රාවෙන් අවශ්‍ය විදියට කරගත්තේ නැත්නම් සම්මා දිට්ඨි උච්චිප් වෙච්ච පළියට අර කියන අවසාන ඵලයට ළඟා වෙනව නෙවෙයි. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ යුතුයකමක් තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා කෙරෙහි නැත්නම් සද්දේය වස්තු විශේෂයි සම්‍යක් දෘෂ්ටි ඇති කරගත්ත කෙනා කොහොමද ඒ නිෂ්ඨාවට ඒ ඵලයට ඒ නිවීමටපත් වෙන්නේ කියලා ඉතින් ඒක නිසා කටපාඩම් කළ මතක තියාගෙන නැත්තන්ට කරුණු පහක් වශයෙන් ඒක ගෙන හරපාන. ඉතින් ඒ නිසා ආරම්භයේදී හඳුන්වා දීම කරන්නේ මහණෙනි යම් කිසි කෙනෙක් මම මේ ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙන කරුණු පහෙන් ඒ තමන්ගේ සම්මාදිට්ඨිය තනවා වඩා ගත්තොත් අනුග්‍රහ කළොත් අනුපාලනය කළොත් රැක බලා ගත්තොත් ඒ කෙනාට ඒ අවසාන ඵලය අත්දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහ හඳුන්වා දීමකින් පස්සේ සරුවචනාංශ මේ පහ පෙළ ගස්සනවා. සීලානුග්ගහිතාච හෝති, සුතානුග්ගහිතාච හෝති, සාකච්ඡානුග්ගහිතාච හෝති, සමාධි අනුග්ගහිතාච හෝති, විපස්සනා අනුග්ගහිතාච හෝති කියලා. ඉතින් මේකෙන් මේ කියන සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය කියන තුනයි අපි පසුගිය දවස් තුනේ සාකච්ඡා කළේ. ඉතින් අද ඉස්සෙල්ලාම් බණහන දායක පිරිසගේ දැන ගැනීම සඳහා කෙටි සමාලෝචනයක් කළොත් සීල අනුග්‍රහිතය කියලා කියන්නේ දික්තියටපත් වෙච්ච එක නම් මේ යහ දක්මටපත් වෙච්ච එක නා හැම වෙලාවෙම Tamange ඒ සීලය ශික්ෂාපද සීලය දවසින් දවස දවසින් දවස නඩත්තු කරන මාධ්‍යවට අලුත් පෙරිය කරන්න ඕන. එහෙම නැත්නම් අදි සීල ශික්ෂාවට හිත නමාගෙන ගත කරන්න ඕන. එහෙම නොවුනොත් අර සම්මා දිට්ඨිය මලකඩ කානවා. වැවෙන්නේ නැහැ. වඩා වර්ධනයක් වෙන්නේ නැහැ. නිසා සීලයෙන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ නිතරම ඒ බයලජ්ජාව ඉන්දිය සංවරය ඇති කරගනිමින් ඇති කරගනිමින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. දෙක තමයි සුත අනුග්‍රහිතාචෝ හෝති සර්වචන් වහන්සේ දේශනා කරන ලද බණ වලට අහුම්කම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් Taman දන්න දේවල් සුත්තමය ඥානය කියලා තියෙන බෞසුත භාව කියලා තියෙන ඒක තන වඩන්න ඕන. අලුතෙන් අලුතෙන් අලුතෙන් නොදන්නා දේවල් කියලා දෙන්න ඕන. එහෙම නොදුන්නොත් මේ කම්මැලි හිතෙනවා. ඉස්සරහට යන්න ධෛර්යය මදි වෙනවා. එන්නේ එන්නේ එන්නේ මේ අහුම්කම් දෙන්න දෙන්න තමන්ගේ ගමන්ට අඩුම කැඩුම උපකරණ හම්බ වෙනවා. ඒසා සුත අනුග්‍රහිතේ. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතය. දන්නා කියන කෙනෙක් එක්ක ඒ ಗುಣ දොස් විවේචනය කරලා ඒක කමට අනුසුද්ධ කරගන්න වෙනවා. සුද්ධ කරගත්තේ නැත්නම් පැල වැවෙන පැලවල මුල් ටිකට පසබුරු කරලා දුන්නේ නැත්නම් මුල් ගිහිල්ලා ඝන ගල් වල යට හයිය තට්ටු වැඩිච්චාම වර්ධනේ බාල වුණොත් කොළ දාවටත් බාධා වෙනවා. මුල් වැටෙනව අඩු වුණොත් ගහ වෙනව අඩු වෙනවා. ඒක එතකොට ගොවියා මේ පසබුරු කරලා දෙන්න වගේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කමඨාන සූද්ධ කරන්න ඕනේ. ප්‍රශ්න අහන්න ඕනේ. ප්‍රශ්න අහලා Tamange ගැටලු තැන් ඍජු කර ගන්න ඕනේ. අන්න ඒ ආකාරයෙන් අනුග්‍රහ කරපු එක්කනාට ඊගාවට බුදුහාමුදුරු දේශනා කරනවා සමතානුග්ගහිතාච හෝති කියලා. එයා සමත භාවනාවෙන් උදව්පකාර කරනවා. එයාට හැදීගෙන වැඩිගෙන යන පැලයකට සමත අනුග්‍රහිතය දෙනවා වගේ. ඉතින් මේ සමත අනුග්‍රහිතයට උපමාවෙන් ආදාර කරන අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා කැලයක් මැද හේනක් ගිනි තියලා ඒකේ ගඩා ගෙඩි වවන හේන්ගොවිතං කරන ගොවියා සීලානුග්‍රහිතය කියලා පෙන්වන්නේ වටේට ගහන දඬුවට වාගේ. ඒකෙන් ආරසා කෙරුවේ නැත්නම් අර ඇතුලේ තියෙන පැල මල් ගෙඩි ගඩා ගෙඩි හේන් එළවලු සේරම සත්තු කරනවා. ඒක නිසා ඒක කටුවට ගහන්න ඕන දඬුවට ගහන්න ඕන. දෙක සුත අනුග්‍රහිතය කියලා බෞසුත භාවයේ කෙනෙක් අදහස් කරන්නේ යම් යම් පළ කන්දැත්ත වැවෙනවා නම් එව්වට වතුර මදිනම් කල්යල් බල්ල වැඩ කෙරුවත් ඒ උඩ හරිය වැවෙන පළවල ටිකක් වතුර ටිකක් දාන්න ඕනේ. ඒ වගේ වරිමර අපහසුතා මත වෙනකොට ඒ බුදු දේශනාවේ සඳහන් කරුණුයි හදාරන්න. පැලේ වැවිගෙන එනකොට පළ කැලේ වටේට පසබුරුල් කරලා කඳ මුලට පැල පස්සෙකුතු කරනවා වගේ සාකච්ඡානුගහිතේ කරන්න ඕනේ යහ තාලෙන් නිසිනින්දේ මුල් මුල් ටික වැඩෙන්න. ඒක ගුරුවරයා මේ ගෝවියා කළ යුතු දෙයක්. දැන් මේ හොඳ උපමාවක් උපමාවේ හොඳ කැලක් වෙනවා මේ සමතනුගහිතේ කියලා කියන්නේ ඒ නවදලි හේනක ඒ හේන් භෝග ඇට වැපුරුවට පස්සේ ඒ වවන භෝගයටත් එක්ක ගොඩාක් තනකොළ වැවෙනවා. ඉතින් ඒ ගොවිය හරියටම භෝගේ ඉතුරු කරලා තනකොළේ ගලවන්න ඕන. ඒකට අපි නෙලනවා කියලා කියන්නේ. නැත්තම් ඒ තනකොළ එහෙම නැත්තම් කටුසර අනිකුත් වල්පැල භෝගයට වැඩිය ගොරෝසුයි. ඒ නිසා භෝගේ යට කරගෙන තනකොළ වැවුනොත් ඒ සටනෙන් භෝගේ පරදිනවා. ඒකෙදි ගොවියා භෝගයට අනුග්‍රහ කිරීම වශයෙන් තමකොළ ටික ගලවලා දාන්න. වරක් ගලවලා බෑ. වරක් ගලෙව්වට හිම හරියන්නේ දෙවරක් ගලවලත් බෑ. සාමාන්‍ය තුන් සැරයක් විතර ගලවන්න ඕනේ. ගැලෙව්වට පස්සේ ඒ ගලවන අතර වාරයේ මේ භෝගය පොළොව වසාගෙන පැතිරුණාට පස්සේ ආයෙ තනකොළ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ගොවියා ඒ වෙලාවේදී ලහි ලහියේ අර අතුරුයක් ගන්නවා කියලා මේකට සිංහලෙන් යොදලා තියෙන තාක්ෂණික වශයෙන් අතුරුයක් ගෑම කියලා අතුරුයක් ගෑම කියලා කියන්නේ අතරමැද තියෙන තනකොළ ගලවලා බෝගෙට උදව් කරනවා තනකොළ ටික අයින් කරනවා ඒක සැරයක් දෙසරයක් තුන් සැරයක් කරුවට පස්සේ බෝගය වෙන පැල පොළොව වසා ගත්තාට පස්සේ ආයෙ යට තනකොළ වලට එන්න දෙන්න ඊට පස්සේ බෝගෙ දිනනවා අනේ ඉතින් යනකම් අර වල් පැල තනකොළ උදුටලා දැමීම ඒක අත්‍යවශ්‍ය අංගයක්. අන්නේ වාගේ තමයි යම් කිසි කෙනෙක් ශීලයෙන් තමන්ගේ කාය වචන දෙක හික්මවාගෙන කායික දුස්චරිත වචී දුස්චරිත අයින් කරගෙන ශීලතුන් ඇසුරු කරමින් බණ භාවනාවල නැත්නම් බණ අහමින් නිතර සාකච්ඡා කරමින් ගත කරනකොට එක විදිහකට කියන්න පුළුවන් අර සීලයෙන් උත්තර දීපු වීතික්කම කෙලෙස් කාය වචන දුස්චරිත යටපත් කරගෙන සිල්ලොතුගතරෙම ගත කරනකොට පරිඋත්ථාන කෙලෙස් කියලා හිතේ තියෙන තව කෙලෙස් જાතියක් නගිනවා මොකද ඒ පරිඋත්ථාන කෙලෙස් වලට සීල බෙහෙත අහන්නේ සීල බෙහෙතෙන් මේ උත්තර ලැබෙන්නේ වීතික්කම කෙලෙස් වලට විතරයි. ඒ කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, බොරු කේලා, මිස් වචන, පරස වචන, මත්පැන් පානය වගේ නැත්නම් වැරදි ජීවන රටාව වගේ දේවල් සීලෙන් නඩත්තු කරන්න පුළුවන්. සිල්වතයි වට යන්න ලැජ්ජයි බයයි. නමුත් ලස්සන දෙයක් දකින්නට ආශාව වෙන එක අකමැති දෙයක් දකින්නට තරහව පහළ වෙන එක එහෙම විශේෂ කැපිපෙන තරහක් ආසාවක් නැති උනට හිත නින්දට වැටෙන එක එහෙම නැත්නම් විවේක වෙච්ච ගමන් තමන් අතීතයේ කරන ලද යම් යම් මත්තරති ගැන පශ්චාත්තාප වෙන එක. නැත්නම් මත්තට එහෙම වැරදි නැතුව මම මේක ජීවිතේ සකස් කරගන්න ඕන කියලා අනාගත සැලසුම් හදන එක, සැලසුම් හදලා හිත අවශ්‍ය ගන්න එක. එහෙම නැත්නම් මං යන පාර හරිද? මගේ මේ ගුරුවරයා නියම ගුරුවරයාද? එහෙම නැත්නම් මේ පටලැවිල්ලක්ද කියලා හිතේ දෙගිඩියා වෙන එක. මේ පහට සීලෙන් උත්තර හම්බ වෙන්නේ. ඒ පරිඋත්ථාන කෙලස් කියන මේ රෝගෙට සමාධිය තමයි බේත. ඉතින් ඒ අර සිල්වන්තයා බණ දන්න කෙනා හොඳට සාකච්ඡා අනුග්‍රහිතේ දක්වන කෙනාගේ හිතේ මේ නීවරණ ධර්ම එක්කෝ නිසිනින්ද වැටෙනවා සමහර වෙලාවකට මට කියන්න හිතෙනවා සිල්වන්තයාට නීවරණ වැඩි වෙනවයි කියලා. ඒක එක පැත්තකට ඔය විභංග අට කතාව වගේ අටුවාචාර්ය වංශල සඳහන් කරලා තියෙනවා මෙහෙම මෙන්න මෙහෙම මේ ගැළපීමකින් දැන් සීලයක් රකින්නේ නැති නිකන් කාම ලෝකයේ තියෙන රූප බලමින් සද්ධාමින් ගන්ධ රස බලමින් කාම භෝගයේ ඉඳුරම් පිටවීමෙන් ගත කරන මනුස්සයා සංසාරට බැඳෙන්නේ මේ තණ්හාව නිසානේ ආශාව නිසානේ නමුත් ඒකේ ආධිනව දැනගෙන යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා හික්මිලා තමන්ගේ චර්යාව දියුණු කරගෙන මහත්ම ගති පහල කරගෙන දියුණු වෙන්න හදනකොට අර ආශාවෙන් පෙලිච්ච හිත සීලයෙන් තඩමාරු කරපුවාම द्वේෂය නගින්න ඉඩ තියෙන වැඩි. ඊට පස්සේ ඒ චරිතයට බලපාන්නේ රාගය නෙමෙයි द्वේෂය. ඒ නිසා සිල්වතුන් අතර හරියට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වැඩි. ඒ කවුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ සිල්වන්ත වෙනකොට මේ අඩු වෙයි කියලා. සිල්වන්ත වෙනකොට රාගය අඩු වෙන්න උත්සාහ කරනවා. ඒකට විශේෂ පරිතද කර ගැනීමක් කරනවා. ද්වේෂය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක ඔය මේ විභංගට්ට කතාවේ පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ රාගයෙන් ද්වේෂයෙන් පිට කරපු අපේ හැඟුම් මේ දන් දීමෙන් සහ සිල් රැකීමෙන් හිර කරගත්තට පස්සේ ඒව එළියට වැగిරෙන නේද නැතුණාට හිත ඇතුලේ පැහෙන ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සීලයකට ගිය කෙනාට ලෝකයා කියන්නේ මේ මාර බලවේග වැඩි කියලා. වෙනදට වැඩිය මේ අර කාම ඡන්දේ කියන කාම ආසාවල් හිතේ වැగిරෙන ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තාම එලි කරන්නේ නැහැ. හිත ඇතුලේ පැහැවෙනවා. ඊගාට ව්‍යාපාදේ කියලා නුරුස්නා ගතිය වචනෙන් කිව්වේ නැතුණාට ක්‍රියාවෙන් නැති වුණාට ඇත ඇතුලේ බලපානවා. ඒ වගේම මත්දහනේ මොනවා හරි වෙලාවට තද්ද බල නිදිමත එනකොට සක්මන් කරන නිදිමත එන ගතියෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමන් පිළිබඳවම වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙනවා. අනාගතය ගැන සැලසුම් හදන ගතිය ශීඝ්‍ර වෙන්න පටන් ගන්නවා. දිගිඩියාව වැඩි වෙනවා. ඉතින් මේකෙම හරියට මම මේ බණින් කියන්න හදන්නේ සිල් දකින්න ගියාම නැති කරදර එනවා කියන හදනවා වගේ. එහෙම එකක් නෙවෙයි මතක් කරන්නේ අර දන් දීලා කාමේ රාගය පොඩ්ඩක් අඩු කරගෙන සිල් දැකලා ද්වේෂය අඩු කරගත්තට පස්සේ පරිඋත් මේ වීතිකම කෙලස් නතර වුණාට අර නීවරණ වශයෙන් මතු කරන මධ්‍යම පංචයේ කෙලස් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියන එකයි මම මේ කියන්නේ. මේක හොඳට අහුවෙන්නේ හොඳට සතියෙන් Tamange චිත්ත ප්‍රවෘත්ති බලන ඉන්න කෙනාට විතරයි. මොකද අර කාමාශාවල් දිගේ රණ්ඩු සරුවල් කරගෙන අඹ දරුවන් රකිමින් ගෙවල් දොරවල් ඉන්න කෙනාට හිත බලන්න වෙලාවක් නැහැනේ. ඒගොල්ලෝ තරහක් ආව ගමන් ගත්ත ගැත්තක් කෙටුවා. ආසාවක් ආවනේ ඉෂ්ට කරගත්තා. එච්චරයි. ඉතින් එයාට මේ හිතේ මොකද්ද වෙන්නේ කියන්න බෑ. නමුත් යම් කෙනෙක් ආසාවල් වැඩි වෙච්ච නිසා මේ ලෝභය වැඩි කරන යන්නේ කොහොඳ නෑ මේවා දම් පින් කරන්න ඕනෑ කියලා දානට දීලා සීලයක් අරසා කරලා තද ද්වේෂයේ හිර කරගන්න උත්සාහ කරාට පස්සේ නමුත් මේ ඇඟේ හිත ඇතුලේ කැකෑරෙන ගතිය වැඩි වෙනවා ඒක නිසා භාවනා කරන්න පෙළඹුණයි කියමු කවුරු හරි ඒ කියන්නේ සීලයක්වත් ඉඳලා බණත් අහලා කමඨාන සුද්ධ කරන කෙනෙකුත් ඇතුව භාවනා කරන පෙරමුණාට පස්සේ ඒ මනුස්සයාට ඉස්සල්ලාම දකින්න හම්බෙන්නේ හොඳක් නන් නෙවෙයි. කය තැම්පත් කරලා එක තැනක තිබ්බට හිත කොජ දාන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි තරම් අර කෙලෙස් ඇවිස්සෙන ගතියක් තියෙනවා. ඉතින් මේක නොදන්න කෙනා නොදන්න කෙනා කියනවා මම ගෙදර දොරේ කටයුතු කරනකොට මෙහෙම කරදරයක් තිබුණේ දැන් මෙන්න බලාපල්ලා වැඩේ ගිහිල්ලා විවේකීව ඇද්දක වාගෙන භාවනා කරන්න හදනකොට මෙන්න බාධා ඇති වෙනවයි කියලා ඒ ඇත්ත හිතනවා මට මේ තාම පිනමදි මට හොඳ වෙලාවක් වෙනකන් ඉන්න ඕනේ මේ දැන් මාර බලවේග වැඩි වෙලා තියෙන කියලා මේක පිළිබඳව නොදැනුවත්කමෙන් දඟලනවා නමුත් භාවනා කරනට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි අපි හිතුවට වැඩිය අපේ හිත නොසන්ඩාලයි කියලා දැනගන්නේ. ඒක දන්නේ නැහැ භාවනා නොකරන අය. මිත්‍යා දෘෂ්ටිකව දන්නේත් නැහැ. ඒක නිසා මතක තියාගන්න ඕනේ මන්තරේ හරිනම් මතුරනකොට කපුව පරල වෙන්න ඕනේ. පිල්ලිය නැගිටින්න ඕනේ. මන්තරේ මතුරනකොට ඒක එහෙම තමයි. ඒ වගේ භාවනාවට ගිහිල්ලා ශීලය ආවර්ධනය කරලා හොඳට හිත කය තැම්පත් කරගෙන ආනාපානෙට හිත දානකොට සක්මන්ට හිත දාන පළවෙනි දවස් දෙක බුදුමාකාර විදිහට ඇවිස්සිලක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මන්ත්‍රේ වැඩේ නිසා මම භාවනා කරන්න ගියාම මේ ගිහි කාලේ ඒ භාවනා මධ්‍යස්ථානේ <clears throat> අපි වැඩි මේ වගේ ඉතින් ධර්ම සාකච්ඡා කරන්නේ බණ කියන්නේ අනම්මන නැහැ. ඉඳලා හම්බෙලා ඉතින් ඔය කයිවාරුවක් ගහනවා. අපි බණ ධර්ම සාකච්ඡා කියන්නේ කයිවාරු ගහනවා කියලා කියන්නේ. ඒ කයිවාරු ගහන වෙලාවේදී එක සුදු නෝන කෙනෙක් ඒ මහත්තයට කතා කරලා කිව්වා මම දැනගෙන හිටියේ නෑ කිව්වා මගේ හිත මෙච්චරම නොසන්ඩාලයි කියලා. මෙහෙවිල ඔක්කොම අතහැරලා දාලා භාවනා කරන්න ගියාම හරියට හිත ඇවිස්සෙනවායි කියලා. ඉති මහත්තයා ඒ භාවනා උගන්වපු සිංහල මහත්තයෙක් එයා hina වෙලා කතා කරනවා. ඕක තමයි භාවනා පළවෙනිම ප්‍රතිඵලය කිව්වා. ඕක දකින්න හොඳ නැහැ. ආස නැති නිසා අපි ටෙලිවිෂන් බල බල ඉන්නේ. ඕක දකින්න ආස නැති නිසා අපි නව කතා කියෝ කියවා ඉන්නේ. ඕක දකින්න කැමති නැති නිසා අපි රේඩියෝ අහා ඉන්නේ. ඕක දකින්න කැමති නැති නිසා අපි ගමන් බිමන් ඇවිදින්නේ කයිවාරු කියලා කියලා ඉන්නේ. කවදා හරි ওই ටික නතර කරලා ඇතුළ බලන්න ගියොත් ඒක හොඳක් දකින්නේ නැහැ. ඉතින් මේක හොය දෙනකොට අදාහ ගන්න බෑ. නමුත් සමත සමාධියකට නැත්නම් සමත භාවනාවකට නැත්නම් පරියංක භාවනාවට ගියාට පස්සේ මේක බණේ අහලා තිබුණා නම් සාකච්ඡාවේ දැනගෙන හිටියා නම් එයා භාවනා කරලා නැගිටලා යන්නේ එයා දැනගන්නවා කවදා නමුත් පටන් ගන්නකොට මගේ කරදර ටිකක් තියෙනවා. පැලේ නැගිටින්න හදනකොට විශාල වශයෙන් තනකොළ වලින් වල් වලින් බාධා කරනවා. ඒක අතින් ගලවලා පැත්තක දාන්න ඕන. ගලවලා පැත්ත. එක සැරයක් කරලා බෑ. දෙකක් කරලා බෑ. තුන් සැරයක් කරන්න ඕන. කෙරුවට පස්සේ තමයි ඒ සමාධිය නැත්නම් අරමුණ එනතන් සතිය එනතන් සමාධිය ටිකක් අතුයිති විත වැඩේ. ඉතින් අතෙන්ට එනකන් ගොවියගේ අවධානය භෝගයට අවශ්‍යයි. අනේ ඒ නිසා අපේ සරුවචන් වහන්සේගේ දේශනාව තමයි ඒ අනුවම අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා ඒ සමත භාවනා කරනකොට ඒ යෝගාවචරය තමන්ගේ සමත පැලේ නැත්නම් මේ සමාධිය කියන පැලේ තන වඩා ගන්න අවශ්‍ය සප්පාය කරුණු සපයලා දෙන්න ඕන කියලා. සප්පාය කියලා කියන්නේ සැප කරුණු සලසලා දෙන්න ඕන. ඒ සමාධිය වැඩෙන්නත් ඒ නීවරණ ධර්ම නොවැඩෙන්නත් නීවරණ ධර්ම ගලවලා දාන්නත් සමාධිය වැඩෙන්නත් මේ සප්පාය කරුණු දැනගෙන ගොවියා අනුග්‍රහ කරන්න ඕන, තනවා වඩන්න ඕන, අනුපාලනය කරන්න ඕන. ඉතින් ඒ නිසා විසුද්ධි මාර්ග වගේ පොත්වල ඒ සමත නිද්දේශයේ අනකොට අපේ තේරවාදී මේ කියන ඒ සප්පාය කරුණු සඳහන් කර තිනවා ආවාස සප්පාය ආවාස සප්පාය කියලා කියන්නේ gedaraක ඉඳගෙන කරන්ට අමාරුයි කියන වාගේ. මොකද ගේ ගිහි ගේ කියන්නේ ගිනි ගයක්. ගෙදරකට ගිහිල්ලා බලන්න කැම්බැල්ලේ විතරක්. ගෙදර මිනිස්සු ඉන්නවනම් කච කච කච කච කච කච කාණිකම තමයි වැටි. බෙලිකටු මල්ලක් කොල්ලනවා. අරණ්‍යයකට පන්සලකට යන්න බෑ පන්සල්වල සමානලට ආම්දුරු අනවශ්‍ය විදිහට ගෝත කරගන්නවා. නමුත් ආවාසය කෙනකින් අදහස් කරන්නේ නිස්සද්දතාවයේ අර්යෝවා තුන්නී බාවෝ ධම්මීවා කතා. කරනවන ධර්ම කතාවක් කරන්නේ නැත්නම් නිස්සද්ද වෙන්නේ කියලා. ඒ නිසා යනකොටම ගෞරවයක් ඇති වෙනවා. ඒ නිසා ගරාවාසය සම්බාධයි. ගරාවාසිකයන් ගෙහිගේ වාසී. ඒ නිසා ආවාසය කියලා කියන්නේ ඒ ගරාවාසයෙන් වෙන් වෙලා විවේක ස්ථානයක්. ඒක නිසා ඒ ගෝචර එහෙම නැත්නම් අපි ඒකට ගෝචරයට තඩගෙන ආවාසය කියලා ආවාසය හරියන්නේ නැත්තම් අර කලවල කංගට්ටු වාසේ භාවනා කරන ගියම හරියන්නේ ඒ වගේම ගෝචර භූමියක වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේ ආරණ්‍යයේ වාසය කරනවා. ඇතර මේ දායක පින්වතුන් අපට ඇවිල්ලා දාන ටික හදලා පෙළ ගහුණාට පස්සේ පාත්‍රයට දාන හැන්ද වක් කරන බව හැබෑව. ඒ දායකෝ එන්නේ නැත්නම් අපිට යන්න වෙනවා ගමට. ඒ ගමට ගියා නම් ඒ ගමට ගිහිලා දාන හොයාගෙන එන එකට පැයකට වැඩි කාලය ගන්න හොඳ නැහැ කියලා කියනවා. ඊට වැඩි වෙනවනම් ගොදුරු ගම ගොඩක් ඈතනම් භාවනාවට ටිකක් බාධායි. පැයකින් ගිහිල්ලා එන්න පුළුවන් තරමේ දුරක් තමයි තියෙන්නේ. ආදර්ශයක් වශයෙන් දඹතියෝගේ ඇතෝ දකින්න ඇති. සවැත් නුරයි ජේතවනාරාමයේ අතර කිලෝමීටර 1මාරක 1.13 කාලක විතර දුරක් තියෙනවා. පැයක් ඇතුළත ගිහිල්ලා එන්න පුළුවන්. අන්නේ ගොදුරුගම සරු එකක් වෙන්න ඕනේ අතේ දුරින් තියෙන්නත් ඕනේ. ඒ ගොදුරුගම මේ කණාසෙම තියෙනවා නම් ඉතින් ගොදුරුගමේ ශබ්ද නිසා බාධායි. ගොදුරුගම ගොඩක් ඈත නම් යන්නේන ගමන වේශ නිසා බාධායි. ඒ නිසා ගොදුරු ගම සම මට්ටමින් තියෙනවා. දැන් අපි නිසන්වනේ හදලා තියෙන්නේ කිලෝමීටර් භාගයක් අරණින් මෑත තමයි මේ පින්න පාසාලාව හදලා තියෙන්නේ. මෙන්න මේ දෙක ගැළපුණේ නැත්නම් ඉතින් භාවනා කරන කෙනාට අමාරුයි අපේ පොඩි ආමතුරුත් අහන්නේ එකයි. මෙහින් අපි ගියාට පස්සේ පිරිවෙන්ඩ ගියාම අපිට මේ වගේ විවේක තනක් එවැනි පරිසරයක් අපිට නැති වෙච්චාම කොහොමද භාවනා කරන්නේ? ඉතින් ඒක පිරිස එකතු වෙලා සකස් කරගන්න ඕන වෙලාවක්. ආහාර සඳහා මේ වෙලාව ඒ වෙලාව ඉවරනට පස්සේ ඒක අමතක කරලා දාලා මෙච්චර වෙලාවක් දවසේ අපි විවිකේ සඳහා හදා ගන්න ඒ ගෝචර ඊගාවට භෝජනය වාපිච්චෙන් කිපෙන්නේ නැති මධ්‍යස්ථ ආහාර වේලක් වෙන්න ඕන. ඒක ගොඩාක් ඔය දැන් සාමාන්‍ය එක මම ගැටියෙම කරු කරන මතයක් නෙවෙයි ඒ කියනවා මස් මාංශ ආහාර ගත්තාම ඇවිස්සෙන ගතිය වැඩි කියලා. එහෙම එකක් ඉතින් කෙලින්ම නම් බුද්ධ වචනේ නෑ. බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා කැලේ භාවනා කරන කෙනෙකුට නම් වනමුර්ගයන්ගේ මාංශ ගන්න එපා වනමුර්ගයන්ට ගඳ වැදිලා කනවයි කියලා. ඒක නැත්තම් ප්‍රශ්න නෑ. නමුත් කෙසේ නමුත් ආහාර ගන්නවා Tamanට සප්පාය ආහාර වෙන්න ඕන. දැන් පැවිද්දන්ට සප්පාය හප්පාය කතාවක් නෑ. පාත්‍රයට හම්බෙන්නේ වළඳන එකයි කියන්නේ. ගෙදරදී වගේ ලුණු ටිකක් ඉල්ලගෙන කන්න. එහෙම නැත්නම් උම්මල කර ගෑල්ලක් දාගන්න. <clears throat> එහෙම නැත්නම් ලුණු මිසක් තලා ගන්න වෙලාවක් නැහැ. දෙන දේ යැපෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක ගැළපුණේ නැත්නම් ඉතින් භාවනාවේ භාවනාවට ටිකක් බාධා කරනවා. ඊගාට ඇසුරු කරන පුද්ගලයෝ භාවනා කරන්නේ නැති පිරිසක් නම් ඉන්නේ හිත හරි අමාරු එකටෙන් කරගන්න. භාවනා කරන පිරිසක් ඉන්නවා නම් තමන් භාවනා නොකරත් දකින්නකොටම චිත්ත තැම්පත් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඒ සප්පාය ආශ්‍රය තියෙන්න ඕනේ. ඒ වගේම ඍතු <clears throat> ගුණේ සප්පාය වෙන්න ඕනේ. <clears throat> ගාක් හැබැයි එක පැත්තකට වගේ පේනකොට පේනව ලංකාවේ ඉතිහාසය දිහා බලනකොට <clears throat> දැන් කාලේ තමයි මේ භාවනා මධ්‍යස්ථාන මේ වර්ෂා කලාපේ සීත පළාතේ හදාන්නේ. එදා තිබිලා තියෙන්නේම රජරටමයි. උෂ්ණ පරිසරයේ තමයි භාවනා හරියන්නේ. හොඳට වේලිච්චාම ඇඟ වාත අමාරු අඩුයි එහෙම නැත්නම් ප්‍රමේහ රෝග අඩුයි ලේසි ඇඟට හොඳම ගල් ගයක් ඇතුළට ගියා නම් ගල් ගේ තියෙන වාසිය තමයි දවල්ට උණුසුම් කරනවා උණුසුමට රත් කරනවා ඒකේ නෑ මේ අපේ නිසන්වනේ ඒක නෑ නිසන්වනේ බොහොම තෙතමනේ වැඩි අර්ධතාව වැඩි සෙම අවශ්‍යන ගතිය වැඩි මේ මෑත කාලේ හදපු බලන්න ආරණ්‍ය සේනාසන හරියවනම් තියෙන්නේ ඒ රාජ රට තමයි. ඒකට ඊත්තු සප්පාය තියෙන්න ඕන. ඒ වගේම ඉරියාපත සප්පාය තියා ගන්නවා. ඉරියාපත සප්පාය කියන්නේ භාවනාවේ රහස තියෙන පරියන්කේ නෙවෙයි සක්මණේ. ඇති වෙන්න සක්මන් කරන මනුස්සයට භාවනාව එච්චර බරපතල වෙන්නේ නැහැ. මොකද සක්මන තද බල වෙහසක් නැහැ. මොකද අපිට අවාසනාවට වගේ මේ භාවනා වැඩමුළුවට ඇති වෙන තරම් සක්මන හදලා දෙන්න අපිට බැරි වුණා. අපි උත්සාහ කරුවේ වටේටම තව සක්මමලු කීපක් හදාන්නේ යම් යම් කාරණා නිසා බැරි වුණා. ඒක නිසා ඉරියාපත හරියට තියාගන්න ඕනේ. සක්මනයි පරියන්ඛයයි දෙක ඇත්තටම කියනවා නම් පරියන්කට ඉස්සලා සක්මන් කරලා භාවනා කරනවා නම් ওই චතුරාර්යක භාවනා වලින් කරන පූර්ව කෘත්‍ය මොකක්වත් ඕනේ නැහැ. හොඳට සක්මන් කරලා වාඩි වෙච්චාම වැඩේ සිද්ධ වෙනවා. එනිසා යෝගාවචරය දැනගන්න ඕනේ ලෙඩකින් සනීප වෙලා නැගිටලා වැඩ කරන වෙලාවේදී වැඩි පරියන්ක ගන්න යන්න එපා. හොඳට සක්මන් කරන්න. හොඳට දාහනේ වළඳපු වෙලාවේ පරියන්කට යන්න එපා සක්මන් කරන්න. නිින්දකින් අවදි වෙච්ච වෙලාවේ පරියන්කට යන්න එපා සක්මන් කරන්න. අන්නේ ඒ ඉරියව්ව මේ සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. ඒවා යෝගාවචරයම දැනගෙන තමන්ගේ චර්යාව දැනගෙන වාපිච්චෙම් ගුණ දැනගෙන ඒ ටික සප්පෙලා දෙනවනම් ඒවා කියන්නේ අසපය දේවල් අයින් කරලා දෙනවා නම් ඒකට කියනවා අනුග්‍රහ කියලා. සමතෙට දෙන අනුග්‍රහයක් කියලා. මේ ඒ වාගේම හිතා ගන්න බෑ එක පැත්තකින් බලනකොට නමුත් අටුවාවේ විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ පෙළගස්සලා තියෙනවා භාවනා කරනකොට ඇහැට කුණ වැටෙනා වගේ පලිබෝධ වගේක් තියෙනවා. පලිබෝධ කියලා කියන්නේ අර තනකොළ ටික වැඩියෙන් වැවුනා නම් තන භෝගයට වැඩිය ඒ තනකොළ නිසා අවුව නැතුව යනවා භෝගෙට වතුර ටික තනකොළ උරා ගන්නවා වතේ තියෙන සාරය උරා ගන්නවා එතකොට ඒක භෝගය ඇන හිටිනවා පැන වැටෙනවා අනිත් වගේ පලිබෝධ තියෙනවා ඒ පලිබෝධ 10ක් අපි අපේ පොත්වල ලියලා පෙන්නලා දෙලා තියෙනවා ඒකෙත් කියලා තියෙනවා විශාල ලොකු ආවාස ගොඩාක් වැඩි වුණොත් ඒව නඩත්තු කරන්නයි තීන්ද ගන්නයි අතුපතු ගන්නයි වැඩට ගියාම භාවනා කරගන්න වෙලාවක් නැති වෙනවා. ඒකට ආවාස පලිබෝධ කියලා කියනවා. ඇත්තටම ආවාසය හදාගෙන තියෙන්නේ වැත්තකටලා විවේකීව භාවනා කරන්න. නමුත් ඕනෑමට වැඩි විචූර්ණ කරගත්තාම ඒකෙමුත් පලිබෝධ වෙනවා. ඒ වාගේම තමන්ගේ දෙමාපියොත් එක්ක නෑදෑයොත් එක්ක යාළු මිත්‍රොත් එක්ක වැඩි භජනෙට ගියොත් එහෙම එතකොටත් මහානකමක් හරියන්නේ නැහැ. පැවිද්දෙක් වුණත් ඇවිල්ලි වල මේ තවත් 10 භාවනා කරන වෙලාවේ කොයි වෙලාවෙ සෙල්ෆෝන් එක කනේ තියාගෙන ඉතින් ගෙදරට කතා කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් පත්‍ර කියවනවා. රේඩියෝ එක අහනවා මේ මොකද වෙන්නේ කියලා. ඒකෙ වෙන්නේ මොකක්ද? අර අතහැරපු කුලයා කෙරෙහි සහ ගණයා කෙරෙහි බැඳීම නිසා කවදාකවත් හිත එකලස් වෙන්නේ. ඒක නිසා මේ ලදරු සාමණේරයාට සාමණේර බණ දහම් ගන්නනකොට දිනචරියාව කියලා තියෙනවා ගණ්‍යා කෙරෙහිත් කුලයා කෙරෙහිත් නොඇලී. ඒ වෙනුවට ගුරුවරයන් කෙරෙහි ඇරෙනවා. වතපිලිවෙත කෙරෙහි ඇරෙනවා. තමගේ දිනචරියාවට ඇරෙනවා. නිසා කුල කුල කියලා කියන්නේ මේ ගීගේ ඇත්තෝ එහෙම නැත්නම් නෑදෑයෝ හිත මිත්‍රයෝ යාළු මිත්‍රයෝ දෙක පෛරුපාදාන තියාගන්න හොතරේ. ඒ නැතුවම බෑ. පුළුවන් තරම් අඩු කරන දැනගන්න නිසා කියනවා පැවිදි වුණොත් ගමේ ඉඳපයි කියලා. පුළුවන් තරම් දුර පළාතකට යන්නයි කියලා. එතකොට තමන්ගේ අර කුලයා කෙරෙහි ඇති බැඳීම අඩු වෙනවා. ඊගාට මේ ලාභ සත්කාර කියලා එකක් තියෙනවානේ. ඒ ඇතර පින පිනට හම්බෙන දේ. නමුත් ඒක තන්නේ කර භාවනාවට බාධායි. වැඩි ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න මේ පිරිකරට හැක බලා ගන්නයි, යුවා ගැන කල්පනා කරන්නයි, මං අනුන්ට වැඩි මේ වාසනාවන්තයි මට ලැබීම් වැඩි කියන කොටත් ලාභ සත්කාර මේ සමත සමාධියට සමත භාවනාදී නැතුණා යෙදීමටත් බාධා වෙනවා. ඒක වගේම භෝජනයෙන් ආහාරයේ මත්ඤ්‍යතාවය දන්නේ නැත්නම් ඒක බාධා කරගන්නවා. ඒ නිසා සරුවචනාංශ මේ උදේවයි දවල්ටයි දෙකකට විතරක් නතර කරලා තුන්වෙනි එක අයින් කරුවේ වැඩියෙන්ම කාමයේ ඇවිස්සෙන්නේ රාත්‍රී භෝජනයේදී. කාම භෝගින් වැඩියෙන්ම රස විඳින්න රාත්‍රී භෝජනේ. රාත්‍රී භෝජනේ වළඳලා මන්ද අන්ධකාරයට ගිහිල්ලා ඉතින් රාත්‍රී සැනකෙලි පවත්වනවා. උකට තමයි කාම භෝගය කියන්නේ. මේ පැවිද්දා ඒ වෙනුවට කරන්නේ මොකද්ද? ඒ වෙලාවට බුදුහාමුදුරුව වන්දනා කරනවා. ඒ හයට ගිහිල්ලා වන්දනා කරලා ගිලම්පසක් වළඳලා බණ භාවනා කරනවා. නිසා භෝජනේ හරියට පාවිච්චි කරගන්න බැරි වුණොත් ඒ කාම කෝමය පිසෙන ගතිය වැඩි. ඉතින් ඉස්ලාම් බුදුහාමුදුරුව මේ ශාසනය ඇති කරන වෙලාවේදී රාත්‍රී කෑම ගැන නීති දාලා තිබුණේ නැහැ. අවුරුදු 20ක් විතර යනකම් හාමුදුරුවෝ රැයටත් පින්ඩ පාති ගියාලු. පින්ඩපාත ගිහිල්ලා වෙච්ච අකරතැබ්බයක් නිසා සරුවචනාන්ත ඒක නතර කරලා සංඝයාගෙන් ඉල්ලීමක් කරා මහනි මම යෝජනා කරනවා එක වේලකට සීමා කරමු උදේ අරුණේ ඉඳලා මධ්‍යහ්නය දක්වායි කියලා. ඉතින් එතකොට ඒ පැවිදි වෙලා හිටපු උදාය හමුදුරෝ කිව්වා නෑ නෑ අපි පැවිදි වෙනකොට ওই නීතිය තිබුණා දැන් දාපු නීති වලට අපි යටත් වෙන්නේ නැහැ කියලා. මම පැවිදි වෙනකොට ඒ නීති තිබුණා දැන් බෑ කියලා. මේ ਸਰවචනසි කිව්වා මම මේ ගුණාගුණ දැකලායි මේ කතා කරන්නේ. ඒක නිසා මේ කට්ටිය එකඟයි එකඟ වෙන්නේ නැහැ. මම එකඟ නැහැ. මොකද ඒක ඒ අපි පැවිදි වෙලා ඒ නීති රේගුලාසි තිබුණේ නැහැ. දැන් දැම්මට අපි බාර ගන්නයි කියන්නේ. තුන්වෙනි සැරේටත් සරුවචනාංශේ කියලා සරුවචනාංශේ කියනවා මිනිසෙක් වෙච්චාම භික්ෂුවක් වෙච්චාම ඉදිරියට යන මිනිහෙක් වෙච්චාම ඒ මිනිසයා Taman ඉදිරියට ආපු බාධාවල් කඩාගෙන යන්න ඕන කරන්නේ සද්දාන්ත කුලේ ඇතෙක් වාගේ. ඌ වරමන්දක් ගැව්වක් කඩනවා. ඒ වෙනුවට මේ කැටකිරිල්ලක් වාගේ පඬරලටත් බයේ ගත කරන උඹලා වගේ මිනිස්සුන්ට කවදාකවත් භාවනාවක් වෙයි කියලා. කරන්න ඕන නම් කරන්න ඕන. ඔය ලටුකි කෝපම උපමා ලටුකි කෝපම සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ භෝජනය පිළිබඳව ඒ උදායි හාමුදුරෝ දාන නීති තර්කය බුදුහාමුදුරෝ කියනවා උඹේ හිත කැටකිරිල්ලක් වාගේ. ඉස්සරහින් ඉඳි කඩාන යන්න ඔබට කිසිම හැකියාවක් නැහැ. ඔක සාද්දාන්ත කුලයේ ඇතෙක් බාටපත් කරගනින් කියලා භෝජනයේ තියෙන බාධාව නැතර කරගන්න ඕනේ. ඒ වගේම සමහරු හරියට ඒකේ කර්මාන්තය ඔළුවේ දාගන්නවා. අද ඉන්න හාමුදුරුවෝ විතර කර්මාන්ත ඔළුවේ දාගන්න කිසිම જાතියක් මම දැකලා නැහැ. ලෝකේ තියෙන සේරම දේවල් ඔළුවේ දාගන්න. ඒකට කියනවා කම්මාරාමතාවය කියලා. ඉතින් මේ කම්මාරාමතා භාසාරාමතා තියෙන කෙනාට සමාධිය හරියන්නේ නැහැ. ඉතින් අර විහාරක ස්ථානික කරගෙන යනකොට ඉතින් සෑහෙන වත්පිළිවෙත් තියෙනවා ඒවා නොකර ඉඳ කියනවා කෙ නෙමෙයි. මොකද අනවශ්‍ය වැඩ දාගන්න ගියොත් ඒ සමත භාවනාවට බාධායි. ඒ නිසා කම්මාරාමතාවය කියන එක කර්මාන්ත ගොඩක් ඔළුවේ දාගෙන ඉන්න එක අමාරු හැබැයි එහෙම කර්මාන්ත දාන්න නැති ආමතුරු සිවුරු වරනවා. ඒ නිසා කර්මාන්තයක් කොට හරි ගමන සිවුරේ ඉන්න එකත් හොඳයි කියලාත් වෙලාවක හිතෙනවා. නමුත් ඒක සමතේට බාධායි. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ තමන් එක්කල යුතු කාරණා ටික වතපිළිවෙත කරාට පුලන්තරම් විවේක බුද්ධියක් හදාගන්න ඕනේ ඒ ඒ පලිබෝධ නැති කරන්න ඕන. ඒ වාගේම <clears throat> දුර ගමන් යන කට්ටිය නිතරම ඇවිදින සංඝයාටත් තැනක ඉඳගෙන භාවනාවක් කරන්න බෑ. එනිසා මේ වස් කාලේ අපි කරලා තියෙන්නේ මේ වස් තුන් මාසව වස් සමාදන් වෙලා එක තැනක ඉඳගෙන බණ භාවනා කරන එක. එනිසා ඒ කාලේ ගමන් අඩු කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ චාරිකාව යනවා. ඒ නිසා මේ වෙලාවේ අධධාන ගමන් කරන්නේ නෑ. <clears throat> දුරදිග ගමන් කරන්නේ නිසන් වගේ <clears throat> වගේ තැන්වල මොනම හේතුවක් නිසාවත් අරණයෙන් පිට යන එක අනුමත කරන්නේ අගේ කරන්නේ හැකි තාක් දුරට මේ ආවේ වන භාවනා කරන්න කරගෙන ඉන්නේ කියලා. එසා ගාමික බික්කුව දකින්නේ අපි ලාමක වැරක් විදියට. ඒ මොකද මේ භාවනාවට හදපු නිසා. ඉතින් ඒකේ තම තමන්ට පසුබිමට සකස් වෙන ආකාරයට තමන්ගේ ගමන් බිමන් ඒ වෙලාවට අඩු කරගන්න විශේෂයෙන් මේ වගේ භාවනාවක ඉඳලා ඉන්න වෙලාවේදී පිට නෑ ඔය තමන්ගේ හම්බෙච්ච වෙලාවේ වැඩේ ගන්න නම් අධධාන ගමන අඩු කරන්න ඕන. ඊගාට ඥාතීන් එක්ක තියෙන සම්බන්ධතා දුරස්ත කරගන්න කිව්වා. බුදුහාමරෝ කියලා තියෙන ඥාතීන් දිහා අඹේ උපමාවයි නෑ හඳේ උපමාවයි ලිඳේ උපමාවයි ගන්නදී කියලා. ඊටාම ගැඹුරු ලිඳක් නැත්නම් ආගාධයකට යම් කිසි කෙනෙක් බලනකොට ඒ මනුස්සයා ගොඩබිම හොඳට අතපය විසිරලා පැතිරිලා බෙල්ල විතරක් දික් කරලා ආගාධය දිහා බලන මොකද ලෙසලා වැටුනොත් කොට ඉන්න බැරි ඉඳා. ඒ නිසා නෑදෑයෙත් එක්ක වැඩ කරනකොට කවදාකවත් බෙල්ලෙන් පල්ලෙහා කෑල්ල දෙන්න එපා නෑදෑයින්ට. බෙල්ලෙන් විතරක් බල්ලා උලුව ගන්නයි කියලා තියෙනවා අපාව. මොකද එකම නෑදෑයෙකුටවත් බෑ සංඝයාට උදව් කරන්නට. ඒගොල්ල බලන්නේ සංඝයා තමන්ගේ මට්ටමට ගන්න. හැම ගිහියෙක්ම ලැහැති සංඝයා Tamange මට්ටමට ගන්න. නමුත් කිසිම ගිහියෙකුට බෑ සංඝයා ඔසවා තබන්න. ඒ නිසා සංඝයාත් ගිහියොත් එක්ක නෑදාත් එක්ක වැඩ කරනකොට ගැඹුරකට පාතාලයකට එබිබල එබිල බලන කෙනෙක් වගේ කටයුතු කරන්නයි කියන්නේ. මොකද ලේසලා වැටුනොත් ඉවරයි. එහෙම නැත්නම් උපමාවක් දෙනවා හඳේ උපමාව. මිනිස්සු හරිය කැමැති හැමදාම හඳ පායලා තියෙනවා දකින්න. නමුත් හඳ හැමදාම පායන්නේ. හඳ පායන Tamanට ඕන වෙලාවට විතරයි. පුරපක්ෂයට පායනවා ආපක්ෂයට අඩු වෙලා යනවා. කොච්චර මිනිස්සු කැමති වුණත් භික්ෂුන් වහන්සේ දැනගන්න ඕනේ අතිේ දුරට සීමා ඇති කරන ඉන්න විශේෂම ඥාතින එක. මේ වච්චරම මේ ජනප්‍රිය බණ නෙවෙයි. එනමුත් මේ අර භාවනා ගුරුකුලවල ගොනු කරලා හදාගත්ත දේවල් මේවා ඵලිබෝධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වාගේම පොත්පත් කියවීම. ඒ කියන්නේ බහුසුත භාවය වුණත් ඕනකට වැඩි කරන්න ගියොත් බණ භාවනා කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා අවශ්‍ය දැනුම ගන්න ඕනේ. සාමාන්‍යර කාලේ සාමාන්‍යර බණ දහන් ටික ඉගෙන ගන්න ඕනේ. උපසම්පදා කාලේ උපසම්පදා ඒ විනය ටික ඉගෙන ගන්න ඕනේ. බණක් මේ භවනාවක් කරනවා සතිපට්ඨාන ආනාපාන සති සූත්‍රය වගේ ඒ කාරණා දැනගන්න ඕනේ. හැබැයි ඕනකට වැඩිය දැනගන්න ගියොත් ඒ පොතට තියෙන ආශාව බොහොම සාමාන්‍ය වැඩි භාවනා ලැබෙන ප්‍රත්‍යක්ෂ දැනුමට වැඩිය. ඉතින් ඒකේ සීමාව ඇති කරගන්න කියලා කියනවා. ඒ වගේම යම් භාවනා කරගෙන යනකොට මේ විවිධාකාර 이르දි කියන වචනය පොත පාවිච්චි කරන්නේ හැකියාවල් පහළ වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට අනුන්ගේ ලෙඩ රෝග සනීප කරන්න පුළුවන්. තව කෙනෙකුට පිරිත් කියලා සාන්ති කර්ම කරන්න පුළුවන්. ඔය සෑම දෙයකින්ම වෙන්නේ සංඝයාට විවිකේ නැති වෙන එක. භාවනා කරන කෙනාගේ ಗುಣ වැඩි. එක එක එක එක ಗುಣ හිටිනවා. ඒ ಗುಣ වසංගාගෙන ජීවත් වෙනවා මිස රට්ටුන්ට කියා පාන්න ගත්තොත් පුදුමාකාර කෙලවරක් කරගන්න බැරි බවට පත් වෙනවා. නිසා ඒ කිසිම ගුණයක් කිසිම විදියකට කාටවත් අඟවන්නත් එපා කියා පාණ්ඩ අnder පාණ්ඩත් එපයි කියලා. ඉතින් බලනකොට මේවා ඉතාම පිං කරලා ලබා ගත යුතු ගුණ. නමුත් මේ සමතෙට බාධායි. නැත්තම් සමාධියට බාධායි. ඉතින් එහෙම වුණත් ඒ ಗುಣ දැනගෙන ඒ ගුණේ තියෙන වාසිය මේකයි අවාසිය මේකයි කියලා කටයුතු කරන ඥානවන්ත භික්ෂුවට ඒ ගුණත් තියාගෙන සමාධිය වඩන්න පුළුවන්. ඉතින් මේකට ලස්සන කතාවක් අපේ ලොකු සාංශ ඉන්න කාලේ මට දවසක් කිව්වා. ඒක ඇත්තටම බලනකොට මේ ශීසයේ යටතේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙලා තියෙනවා. අනුරාධපුරේ ඒ කාලේ මේ අපේ බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේ ඉඳලා තියෙන සෑහෙන ගාණක් මුළු පොත් ටික තේරම කටපාඩම් කරපු හාමුදුරුවෝ. ඒ දැන් කාලේ වචනෙන් කියන්නේ ත්‍රිපිටක ධාරී කියලා. මම බුරුමේ ඉන්න කාලේ හතර නමක් හිටියා. ඒ හතර නමම ත්‍රිපිටක ධාරී කියලා පුදුමාකාර සැලකිල්ලක් සලකන අය රටේ මිනිස්සුયો ඕනම තැනකින් ප්‍රශ්නයක් අහුවොත් දන්නවා කියලා දෙන්නත් පුළුවන් හරියට චෛත්‍යයකට රුවන්වැලි සෑයට සලකනවා වගේ සලකනවා මම ඉන්න කාලෙත් එක හමුදු කෙනෙක් ඒ සමත් ඒ විභාගේ සමර්ථ වුණා ත්‍රිපිටක ධාරී කියලා අනුරාධපුරෙත් තිබිලා තියෙනවා ඒ රාජ්‍යරුවන්ගෙන් හරි කමන්නේ පොත් ටික ඉල්ලගෙන කටපාඩම් කරලා කරලා කරලා ත්‍රිපිටක විභාගේ පාස් කරපු හාමුදුරුවන්ට කටපාඩම් දීපු දවසේ ඒ හාමුදුරුව සතුටුදායක නම් එයාට දෙනවා ත්‍රිපිටක ධාරී කියලා නිලයක් එහෙම නැත්නම් උපාධියක්. ඉතින් අර <clears throat> චූලාබේ කියලා හාමුදුර කෙනෙක් බොහොම දක්ෂයි. ඒ හාමුදුර කටපාඩම් කරලා කටපාඩම් කරලා gediya ගහලා තිනවා ඒ ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේලාට මම කටපාඩම් කරා මාව පරීක්ෂා කරන්න කියලා. ඒකට වෙනම රත්තරන් gediyak තිබිලා තිනවා. ඒ කියන්නේ බොහොම වටිනා එකක්. ඒ විශේෂයෙන් ගහන්නේ කවුරුත් තව හාමුදුර කෙනෙක් පරීක්ෂණයට ඉදිරිපත් වෙනවා කියන්නේ. ඉතින් ඒ ගැහුවට පස්සේ කවුරු කවුරුත් අහලා තියෙනවා කවුද ඊට පස්සේ චූලාබේ ආමතු කියලා තියෙනවා මම කටපාඩම් කළා මම ඉදිරියපත් වෙන්න ලෑස්ති කියලා. ඒක පණිවිඩය කියලා තියෙනවා චූලාබේ ආමතුරන්ගේ ගුරු ආමතුරා. ගුරු ආමතුරාවල ආඩපද කවුද චූලාබේ මේ අද gediye ගැහුවේ කියලා. අවසරයි ආන්දුනේ මම තමයි ගැහුවේ. මොකොද මම මේ ත්‍රිපිටකේ කටපාඩම් කරා. ඒකට මේ ඒ පරීක්ෂාව ඉන්න කට්ටියට සම්බන්ධ වෙන්නේ. ආ කියලා බොහොම නිකන් අවඥාවට කතා කරලා ඇහුවලු නිකන් උපමාවට වගේ මේ වේදනා චෛතසිකයේ ලක්ෂණය මොකද්ද කියලා. ඉතින් මේ චූලාබේ ආමඳුරෝ කිව්වලු ආ වේදනා චෛතසිකයේ වේදිත ලක්ෂණය තියෙන කියලා. ආ කියලා ආමඳුරෝ නිකන් දැම්මලු කතාහඬක් නිකන් චූලාබේ ආමඳුරෝ කැරකිලා යනවා. ඊර්වසිකොල එහෙම නෙවෙයි වේතනා චෛසිකේ තියෙන සමෝසරණ ලක්ෂණය කියලා කිව්වා. ආ දෙවෙනි සැරේට. ඒක ලැබලු සතිචෛතසිකේ ලක්ෂණය මොකක්ද? ආ සතිචෛතසිකේ තියෙන්නේ උප ဋ ාණ ලක්ෂණේ. අර විදියටම කතා හ්ම් කිවලු නිකන් අනුමත කරන්නෙත් නැතුව නැතුවත් නැතුව. ඊට පස්සේ මේ අහුව තව උත්තරයක් දුන්නා. ඒකටත් අර වගේම කරා. කිලගල් චූලාවේ බේ දැනුම හරි නෑ කිව්වා. බෑ ඇත්තටම පළවෙනි දීපු උත්තරේ හරි මම හ්ම් කියවට පස්සේ දෙවෙනි උත්තරයක් දුන්නේ ඔබට සැකයිනේ. ඒකයි මේ පරීක්ෂා කරේ කිව්වා. මම දෙවෙනි සැරේ යහපේ කරත් උඹ දීපු උත්තරේ හරි. නමුත් මම උඹට ම්ම් කියපු ගාම තව උත්තරයක් දුන්නා. ඒ කියන්නේ උඹට විශ්වාස නැහැ. ශාවහාම ගිහිල්ලා දන්න කියන හාමු කෙනෙක් ගාව ත්‍රිපිටකය කියවගනින් කියලා තියෙනවා. ඉතින් මේ චූලාවේ හාමුදුරෝ ගුරු හාමුදුරන්ගේ ගාව සලකලා ඇහුවලු කවුද ස්වාමීන් වහන්සේ මට එහෙම උදව් කරන්න ඔබ වහන්සේ අනුමත කරා. ඊට පස්සේ කිව්වලු ගංගේ ගොඩ වෙලා රුණුපුරේට යන්න. එහෙ ඉන්නවා බුද්ධ දත්ත කියලා හාමුදුර කෙනෙක් අන්තිම වයසයි. හැබැයි කිසිම සැකයක් නැතුව කාරණාව එල්ලෙට කියලා දෙන්න දන්නවා. ඊළ වැඳලා කියපන් මං අනුරාධපුර ඉඳලා ආවේ අසවල් හාමුදුරුවෝ මට එන්නේ කියලා කිව්වා. අපි දෙන්න සහෝදරයෝ කියලා ඉගෙන ගන්න. මේ හාමුදුරුවෝ ඉතින් අර ගමන් අල්ලකුත් අරන් ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා රුණුපුරේට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් මම අසවලායි ගෝලේ මම හරි කැමති මේ ග්‍රන්ථ দূරේ වඩන්න ඒ සමන් පොත කියවා අපේ ගුරු ආම්ද්‍රෝ සතුටුමදි ඔබ වහන්සේ ගාව තියෙනවායි කියනවා නියමම ධර්මය ඒ නිසා මට ඉගෙන ගන්න. ඊට පස්සේ කවුරු දරුවා මම දැන් හරි වයසයි. ඉතින් මම කාලයකට මේ මේ දීගනිකාය වගේ වගේ අටුවාව කියවලත් නැහැ. හැබැයි ඔබේ ගුරු හාමුදුරුවොත් එක්ක මම යාළුයි. ඒක නිසා මෙහෙම කරමු. දැන් වස් කාලේ ඇවිල්ලා තියෙන්නේ ඔය රට්ටුන්ඩ කියමු අපි අපි දෙන්නට මඩුවක් හදලා දෙන්නයි කියලා. හැම කෙනාටම හැන්දාවට එන්න කියමු බණ අහන්න. ඒ බණ අහනකොට මේ නම සූත්‍ර ටික කටපාඩම් කරලා කියවන්න ඕනේ. මම මේ පින්දගෙන ඒකට අටුවාව කියනවා. එතකොට මිනිස්සුන්ට බණ අහන්නත් පුළුවන්. ආචූලාභය හැමතේටකටල ඒක හොඳයි කියලා දැන් වස්තුම්මාසෙම චූලාභය හැමතරෝ පෙළපොත කියවනවා. අරහමතරෝ ඒකට අදාළ අටුවාව කියවනවා. ඉතින් මේක දිග දිගට ගිහිල්ලා වස්තුම්මාසෙ ඉවර වෙන දවසේ චූලාභය හැමතරෝ දැන් ආසනේ අරගෙන උන්වහන්සේට එදාට අදාළ ඒ පෙළ පොත කියවනවා. පෙළ පොත කියලා කියන්නේ පාලිය. කියලා ඉවර වෙනකොටම දැන් අර ලොකු හමුදුර දැන් ආරණ්‍ය ආවාසයේ ඉන්නේ ඉස්සරහට ඇවිල්ලා පක්ක දෙලලා චූලාබේ හමුදුර ළඟ උක්කුටිකෙන් වාඩිලා කෙවලු ආයුෂ්මතුනි මට කමටහනක් දෙන්නයි කියලා. ඒ චූලාබේ හමුදුර කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ ඔබ වහන්සේගෙන් බණ අහන්නයි මං මෙතෙන් ආවේ. එතකොට මොකද මේ ඔබ වහන්සේ මගෙන් කමටහනක් ඉල්ලන්නේ කියලා. එතකොට ඒ ආමසු කියවලු අඤ්ඤෝ ඒස ආවුසෝ අවිගතස්ස මග්ගෝ කියලා. එවත්නි ගියේ මිනිහගේ පාර වෙනයි කිව්වා. අර ලොකු ආමතුරන්ට තේලා තියෙන චූලාබේ ආමතුරෝ පොත කියවන විතරක් නෙවෙයි මේ විස්තර කරන තාලෙට මාර්ග ඥානිකුත් අවබෝධ කරලා තියෙන කියලා. හැබැයි ලොකු ආමතුරන්ට මාර්ග ඥාන අවබෝධයක් නැහැ. උන්වහන්සේගේ චූලාභය හාමුදුරන්ට කියන්න පුළුවන්කම ගුරුතනතුරු තිබුණත් ධන ගහලා වැන්දේ නැතුවට ඉස්සරහට ඇවිල්ලා ඇදිලි මැදලා කිව්වලු මට කමටහන දෙන්නේ. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ මේ ග්‍රන්ථ ධූරය උන්වහන්සේගේ මාන්නක්කාරකමට හේතු වෙලා නැහැ. ඇත්තම කියනවනම් චූලාභය හාමුදුරෝ මාර්ගඵලලාභියෙක් අර බුද්ධදත්ත කියන හාමුදුරුවෝ මාර්ගඵලලාභී නෑ පොතේ දැනුම තියෙන කෙනෙක්. අන්න ඒ වගේ Tamange දැනුම කොච්චර තිබුණත් ඒක නියම භාවනා කරලා අර්ථය දැනගෙන කතා කරන එකන දකින්නකොට ඒකට යටහත් පහත් වෙලා නිහතමානී වෙන්න පුළුවන් නම් ඒ ග්‍රන්ථ දුරේ බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අටුවාව මේක සඳහන් කරලා තියෙන්නේ ග්‍රන්ථ දුරේ බොහෝ දෙනෙකුට බාධාවක් වෙනවා. නමුත් ධර්ම ගෞරවයේ තියෙනවනම් මේ ග්‍රන්ථ දුරේ කියලා කියන්නේ කටපාඩම් කිරුවා විතරක් නෙමෙයි ඒක භාවිතා කරලා ප්‍රයෝජන ගත්ත කෙනෙක් දකිනකොට Taman ඒකට ගරු කරන්න පුළුවන් ගතිය තියෙනවා. ඒ නිසා මේ දස පලිබෝධ කියන හැම දෙයක්ම කොච්චර තිබුණත් බාධා වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඒ විනය අටුවාවේ සඳහන් කරලා තියෙනවා අටුවාවේට ඇවිල්ලා තියෙන බුද්ධ වචනෙන් තමයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ විනය නීති පනවනකොට මේ ආසවට්ටහනීය ධර්ම කියලා જાතියක්. ආසවට්ටහනී කියලා ඉන්නේ එක තැන කරකවන සුලිය වගේ තියාගෙන. අන්න ඒකට සඳහන් කරලා තියෙනවා Taman වස් වලින් වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන කරකවෙන්න තියෙන ඊට වැඩි කියලා. ඒ වගේම බහුසුත වෙන්න වෙන්න එක තැන කරකිනවා වැඩි. දැනුම පොතේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන කරකිනවා වැඩි ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන කරකිනවා වැඩි ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපේ ජේෂ්ඨත්වය වස් වලින් වැඩි වෙන්න වැඩි වෙන්න පුළුවන් තරම් නිහතමානී වෙනවා මිසක්කා ඒක ඉස්සර වෙන්න ගත්තොත් ඒකම බාධා වෙනවා ඒක කොච්චර පොතේ දැනුම තිබුණත් කමක් නැහැ නිතරම නිහතමානී වෙන්න. නිහතමානී නොවි මම දන්නවා මෙයා දන්නේ නැහැ කියන හැඟීම ඇති කරගත්තොත් මහා විනාශයක් වෙනවා. ඔය කාශ්‍යප සරුවචනාන්තිගේ ශාසනයේ අන්තිම කාලයේ සහෝදර දෙන්නෙක් පැවිදිලා ඉඳලා තිනවා එක්කෙනෙකුට හොඳට කටපාඩම් තියෙනවා. අනිත් එක්කනා බණ භාවනා කරලා පැත්තකටලා ඉඳලා තිනවා මේ සහෝදරයාගේ තියෙන මේ ඔලමුලකම නිසා අර බණ භාවනා කරන හාමුදුරුවෝ කැලෑ වැදිලා තියෙනවා ඇවිල්ලා නැහැ. ඉතින් අර කටපාඩම් තියෙන හාමුදුරුවෝ ප්‍රාතිමෝක්ෂය කියන්න ගිය වෙලාවක තමන් අර තිරුණාංශ විදිහට තේ රාසන ඉඳගෙන විචින්පතට අතට අරගෙන කිවලු මම හැමදාම මේ වෙලාවට මේ ප්‍රාතිමෝක්ෂ කටපාඩමින් දේශනා කරනවා මෙතන ඉන්න කාටද පුළුවන් කටපාඩමින් දේශනා කරන්න. ඉතින් මේ හාමුදුරන්ගේ සරපරසකම නිසා හෝ නොදැනකම නිසා හෝ ඒ පොයිගේ හිටපු අනික් සංඝයා කිසි කෙනෙක් කියලා නැහැ කටපාඩම් කියනවායි කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කේන්ති අරගෙන ඒකට මම තමයි මේ බුද්ධ ශාසනයේ අන්තිමටම මේ ප්‍රාතිමෝක්ෂය කටපාඩම් කරන්න පුළුවන් කරන්නේ මේ එක්කෙනෙකුටත් ඕනේ නැහැ නේ මේ කිසි කෙනෙකුට බෑ කියලා විජිනුපතේ පාට පොළවේ ගහලා කරන එහෙනම් මතක තියාගන්න අද සාසනයේ අන්තරස් දානයි මමත් දේශනා කරන්නේ කියලා. ඒ හැමදෝ තාමත් අපායේ පැහැිනවලු. ඒ මොකද අර මාන්නක්කාරකම නිසා අර දන්නේ නැති ඇත්තන්ට නිග්‍රහ කරලා එදායින් පස්සේ සංඝ ඉතුරු සංඝයාත් දේශ මේ පාරිමොක්ෂ දේශනා කිරීම නතර කළා කියනවා. ඉතින් ඒ නිසා මේ වගේ මේ තියෙන පලිබෝධ අවස්ථාවල් ඒ වගේම සප්පාය අවස්ථාවල් හොඳට කියව ගන්න ඕනේ. වඳුරට අහුවෙච්ච දැලිපිය වගේ ආයුධේ චූණේට චූණේට කපා ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ ආසවට්ටහනීය ධර්ම මෙහෙමයි. pāli බෝධ මෙහෙමයි. මේවා නොදැන හිටියොත් සාකච්ඡා නොකළොත් බනට ඇහුවොත් මේවා පිළිබඳව නියතමානිකම ඇති කරගත්තේ නැත්නම් කපා ගන්න. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය බොහොම වැදගත්. එහෙම නැතුව ඒ ඒ ඒ කියන පරිසරය සකස් කරගන්න තෝ කොච්චර පරියන්කේ ගහන භාවනා කරන්න ගියත් මේ කරුණු පරියන්කයට බලපාන. ඉතින් ඒක කිවිලා යන්නේ ටික ටික ටික ටික දැනගෙන කටයුතු කළොත් තමයි. ඒ නිසා සමත අනුග්‍රහිතය කියන එක විශේෂයෙන්ම භාවනාවේදී පරිඋත්ථාන කෙලෙස් දුරුවන් කිරීම සඳහා තියෙන විශේෂ බෙහෙත් පන්තියක්. සීලෙන් කැපෙන්නේ නැති කෙලෙස් ටිකක් මේකෙන් කැපෙනවා. ඊටත් වැඩි පැත්තක් කියනවා නම් මේ සමතය සාර්ථක වෙච්ච ගමන් සමාධියක් ලැබෙනවා. මේ සමාධිය ලැබුණාම කවදාකවත් නැති විදිහේ निराமிෂ ප්‍රීතියක් හිතට එනවා. ඒ කියන්නේ අපි එහි ලස්සන රූප දැකපුවාම අපිට ආමිෂ ප්‍රීතියක් තියෙනවා. කනට හොඳ කංකලු සද්දයක් ඇහෙනකොට අපිට ආමිෂ ප්‍රීතියක් තියෙනවා. නාසයට හොඳ සුවඳක් දැනෙනකොට ආමිෂ ප්‍රීතියක්. දිවට හොඳ රසම සුළුවක් වටනකොට ජීවිත රසයට ආමිෂ ප්‍රීතිය. කයට හොඳ සුඛෝපභෝගී යාන වාහන ඇඳුපිට කොට මෙට්ට හම්බෙනකොට කයට සැප. හිතට ඕන ඕනි જાති අදහස් වෙනකොට හිතට සැප. මේ ඔක්කොටම කියන ආමිෂ ප්‍රීතිය කියලා. නමුත් සමත භාවනද හම්බෙන්නේ ඇහැට රූප නැති වෙලාවේ. කනට සද්ද නැති වෙලාවේ. ගඳෙන් රසෙන් පහසෙන් මොකක්වත් නැති වෙලාවේ අරමුණේ හිත පිහිටියානම් පුදුමාකාර විවේකයක් එන්න පටන් ගන්නවා. පුදුමාකාර නිර්ාමිෂ රසයක් එන්න පටන් අර ගන්නවා. අන්නේ නිර්ාමිෂ රසය කොච්චර ඇබ්බැහියට ලනනවද කියනවනම් එහෙම නැත්නම් ඒකට කොච්චර මිනිස්සු ඇදෙනවද කියනවනම් ਸਰුවචනන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සරලා මේ නේව සංඥා නාසඤ්ඤේ දක්වා නාසඤ්ඤායතන දක්වා දිනු කරගත්ත ඇත්තෝ හිතුවා මේක තමයි මොක්ෂය කියලා. මිිතේ යන්න බෑ කියලා. ඒ නිසායි ඔය ආලාරකාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඇත්තෝ ගාඩ සිද්ධාර්ථ තාපසතුමා කියලා භාවනා කරලා ඒ தත්තරපත් වුණාට පස්සේ ඒක ඇත්තෝ කිව්වේ මෙච්චරයි අපිට යන්න පුළුවන්. මොකද සමතේ කෙලවරටම ගිහිලා තියුණා ඉන් එහාට යන්න බෑ. නමුත් සරුවච්චන් වහන්සේ සර්වඥතාඥානය ලබන්න ඉස්සලා සිද්ධාර්ථ කුමාර කාලෙම දැනගත්තා කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව ගියයි කියලා කියන්නේ මේක නෙවෙයි කෙලවර කියලා දැනගත්තා. නිසා මේ සමතය හරියනකොට ඒකට ඇබ්බැහිය එන නිසා ඒකේ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න. නැත්නම් මේ නිර්ාමිෂ ප්‍රීතිය ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න ඕනේ මේ නිසා අපි මේ වැඩමුළුවට ඉස්සලා ගිය පාර වැඩමුළුවේදී ගත්තේ රතවිනිත සූත්‍රය. ඒ රතවිනිත සූත්‍රයේදී ඒ භාවනාව තනවාඩන හිත පිරිසුදු කරන මට්ටම් හතක් කතා කරනවා සත්ත්ව විසුද්ධි. ඒකේ සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය තමයි සඳහන් කරන්නේ. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මේ සමාධිය හදාගන්නේ. නැත්තම් හිත චිත්ත භාවනා කරන එක. ඒක දෙවෙනි විසුද්ධිය. ඊට පස්සේ විසුද්ධි පහක් තව යන්න ඕනේ මාර්ගඵලයක් ලබා ගන්න. දැන් මේ අපි දවස් 4ක 5ක වැඩමුළුවක් කරනකොට උනත් මේ ඉන්න ස්වාමින් වහන්සේලා තම තමන්ගේ භාවනා වේදීුණුව හිතන්නේ කල්පනා කරන්නේ හැම වෙලාවෙදීම ලැබෙච්ච සමාතයට ලැබිච්ච සමාධියට සාපේක්ෂව. හොඳට පරියංකේදී ආනාපානට හිත දමලා හොඳට ආනාපානෙත් එක්ක විනාඩි 10 15 20 30කට තිබ්බනම් කවදාකවත් නැති විදිහේ පුදුමාකාර සාන්ති ගතියකට හිත වැඩෙනවා. ඒක හෙට හම්බුනේ නැත්නම් ඕන්න හිත නරක කරගන්න. හෙටත් යන්නේ අර අර අර සමාධිය පිළිබඳ ආසාවෙන් තමයි. ඉතින් එතකොට හිත නරක වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක නිසා විපස්සනා ගුරුවරු මෙන්න මේ හානිය අඩු කර ගැනීම සඳහා කියනවා මේ සම්මාදි චෛතසිකයේ පිළිබඳ ඇති මේ ස්වභාවික ආසාව වෙනුවට සති චෛතසිකයේ ඉස්සරහින් තියාගන්නේ. එතකොට නම් ටිකක් ගැඹුරුයි බන. ඒ මොකද සති චෛතසිකයේ කියන එක ඉතාමත් අඩුයි ලාංකිකයා දාන්න. උඟ දෙනෙක් දන්නවා සමාධිය පිළිබඳව සමාධි චෛතසිකයේ පිළිබඳව ගුණ ගුණාගුණ පිළිබඳව. නමුත් සතිය තන්සීහිය කියලා එක සිංහලට දානවා. පෙළෙහි සමානලට අප්‍රමාදේ කියලා මේක සඳහන් කරලා තියෙනවා. මේ සතිය පිළිබඳව අප්‍රමාදේ පිළිබඳව අපේ සැලකිල්ල හුඟක් අඩුයි. නමුත් ਸਰවඥාන්සේ පිරිනම් පාන වේලාවේදී සියලු ධර්මයේ සම්පින්දණය කරලා 45ක් අවුරුදු වල දේශනා කරපු දේවල් සම්පින්දණය කරලා කිව්වේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේන දේත වය ධම්මා සංඛාර නිසා මේ අප්‍රමාදේ වඩනවා නම් සතිය වඩනවා නම් ඒ කෙනාට අනිවාර්යම සමාධිය හම්බ වෙනවා. නමුත් හම්බ වෙච්ච දවසේ උදම්මනන්න යන්නෙත් නෑ. නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නෑ. සතිය වඩන්ඩ සමාධිය වැඩෙන්න ආසන්න කාරණා වෙන සතිය තමයි පුරුදු කරන්නේ. එනිසා සමාධි අනුග්‍රහිතයේදී සමාධිය වැඩිීමේ කටයුත්තේදී සමත ගුරුවරු සහ සමතේ පැත්තට යන යෝගාවචරයත් විපස්සනා ගුරුවරු සහ විපස්සනානුකූල උපදේශ දෙන යෝගාවච ගුරුවරු සහ යෝගාවචරණ අතර පොඩි වෙනසක් විපස්සනා ගුරුවරු සහ විපස්සනා ශිෂ්‍යයෝ හැම වෙලාවෙම සතියමයි ඉස්සර කරන්නේ. මොකද සතිය තියෙනකොට සමාධිය හැදෙනවා. ඒ වගේම සමාධිය නැතිකොට නැති බව දන්නවා. නීවරණ එනකොට නීවරණ තියෙන බව දන්නවා. නැති වෙනකොට නැති බව දන්නවා. ඒක නිසා සතිචෛතසිකය හරහා සමාධිය වඩන්න යන කෙනාට පශ්චාත්තාප වෙනවා අඩුයි. හිත වැටෙනවා අඩුයි. ඒ නිසා ආනාපාන සති භාවනා කරනකොට අපි දැනගන්න ඕනේ මොන මොන ක්‍රම ලිසා මොන මොන ආකාරයෙන් භාවනාට පෙළඹුණොත් යෙදුනොත් ආනාපානේ හාද කරගන්න පුළුවන් යාලු කරගන්න පුළුවන්. මුණට මුණ දාලා තියාගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා ඉස්සර කෙරුවේ චතුරාර්යක භාවනා කරන එක. නමුත් මන් දකින විදියට හොඳට සක්මන් කරලා වාඩි වුණොත් හිත කීකරු වෙනවා වැඩි. ඉතින් ඒ කීකරු කිරීම සඳහා කළ යුතු පූර්ව කෘත්‍යය තමන්ම භාවනා කරලා හදා ගන්නවා මිසක් ඔක්කොටම හරියන එකක් නැහැ. ඒක නිසා සමාධි අනුග්‍රහිතය කරන කෙනා දැනගන්න ඕනේ දවසේ වැඩියෙන්ම යාදෙන පරියන්කේ හම්බෙන්නේ කොයි එකේද කියලා ඒකට හොඳට කල්ැතුව සක්මන් කරලා අතපය මූණ කට හොදාගෙන ඉහිලා වාඩි වෙන්න ඉගෙන ගන්න. ඒකට ටික වෙලාවක් වැඩිපුර දෙන්න ඉගෙන ගන්න ඕන. එතකොට සමාධිය ගන්න තියෙන ඊට වැඩි. ඒ වාගෙම තමන් භාවනා කරනකොට අරමුණේ ආනාපානෙ තියානකොට වැඩියෙන්ම හිත කැඩෙන්නේ මොකේද කියලා තමාම අවබෝධ කරලා තියාගන්න ඕනේ. ඒකට වෛර කරන්න එපා. මාගේ හිත කැඩෙන හිතවිලි වැඩි නිසා මගේ හිත කැඩෙන්නේ මේ සාද්ද නිසා මගේ හිත කැඩෙන්නේ වේදනාව නිසා කියලා දැනගන්න එක අකුසලයක් නෙවෙයි. ඒක පිටාරින්න හදන්නත් එපා. දුරු කරන්න හදන්නත් එපා. හොඳට බලන්න නැවත නැවතත් මට හිත අරමුණේ තියාගෙන බැරි නිට්ටරෝම හිතවිලි ගලනවා. එතම් පුංචි වේදනාවක් ආව රුසන්නේ. ඒව නැත්තම් මේ ඔර්ලෝසෝ ටිට්ටික් ගන්න සද්දවත් ඉවසන්න බෑ. අන්න ඒක එක එකනාගේ චරිතෙන් චරිතයට වෙනස්. ඉතින් ඒක හොඳට දැනගන්න පුළුවන් නම් ඒකට මේ ලෝකේ වෙන කිසිම දෙවන්නේකට උදව් කරන්න බෑ. ඇස් දෙක වහගෙන අරමුණට හිත දාන්න ඕනේ. දැම්මට පස්සේ ඕන්න මතුවෙනවා පුරුදු කරදරකාරයා. ඒක කරදරයක් කරගන්න නැතුව හිත නරක කරගන්න නැතුව අපි හිතමු හිතවිලි එනවයි කියලා හුඟ දෙනකොට හුඟ වෙලාවකට හිතවිලි එනවා නම් වාඩි වෙලා අරමුණ හිත තියාගෙන ඉන්නකොට ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා හිතට හිත ගසාගෙන යනවා. හිත පිට යනවා. ආයසරයක් අරමුණට තියෙනවා ආයසරයක් අසහන කසහන යනකොට බලනකොට තමයි තේරෙනවා නම් මේ හිතවිලි එච්චර තද අන්තර්ගතයක් නෑ නිකන් ආවට ගියාට යන හිතවිලි කියලා. ඒ යෝගාවචරයට කියනවා සම්මත අනුග්‍රහිතයක් වශයෙන්. මේ හිතවිලි තියේද්දිත් හුස්ම තියනවාද කියලා බලන්නේ කියන. හිතවිලි ASCII හුස්ම දැක ගන්න පුළුවන්ද කියලා. ඒ මොකද මෙහෙම විහිළුවක් කරන්න පුළුවන්. මෙහෙම මේ උපහාසයක් ලක් කරන්න පුළුවන්. දැන් අපි ගෙවල් දොරවල් ඉන්නකොට බරපතල වැඩ එනවනේ. හදිසිය කළ යුතු කලබල තක්කු මුක්කේ කරන්න තියෙන වැඩ ගොඩක් එනවා. ඒ භාවනා කරනකොටත් එනවා කොයි වෙලාවෙත් එනවා ගෙවල් දොරට වැඩි. නමුත් කවදාකවත් අහන්න Tamanගෙම මේ හදිස්සියේම මොකක් හරි වැඩක් කරන්න තියෙනවා කියලා ආනාපානේ පැත්තක තියපු වෙලාවක් තියෙනවද කියලා? මට මේ වැඩේ කරන්න තියෙනවා මම හුස්ම ගන්න එක පස්සේ කරන්නම්. දැන් මේ වැඩේ කරලා ඉවරෙන්න ඕනේ කියලා කවදාකවත් අයින් කළා තියෙනවද කියලා? කවදාකවත් නැහැ. මොන තරම් වැඩ තිබ්බත් හුස්ම ගැනීම වෙනවා. නින්දෙදි සිද්ධ වෙනවා. වතුරේ ගිලුණත් ඊගාව හුස්ම ගන්න කොහෙද කියලා බලන්න තමයි ඉන්නේ. එනිසා බබා මැරුණයි කියලා, මහත්ය නැති වුණයි කියලා, පිටරට යන්න උණයි කියලා වස්තු විශේෂ උණයි කියලා වාහනයක් හැප්පුණයි කියලා කවදාකවත් හුස්ම පැත්තක තියලා තියෙනවද කියලා බලන්න කවදාකවත් නැහැ. බුදුහාමුදුරුව අපිට අල්ලලා දීලා තියෙන්නේ අන්න ඒ වගේ කිව්වත් නොකෙනුවත් නොකිව්වත් අප හැර නොයන අරමුණක්. ඒ නිසා හිතවිලි එනකොටත් බලන්න මේ හිතවිලි ටිකක් හුරු කරගෙන හිතවිලි තියෙද්දී ආනපානේ බලන්න පුළුවන්. ඒ නිසා එහෙම බලන්න උත්සාහ කරලා යන්තම් හරි සාර්ථක වුණොත් කියන්න පුළුවන් හිතවිලි බාධාවකින් තොරව ආනාපානයේ සතිය පවත්වනට වඩා විශිෂ්ටත්වයක් තියෙනවා හිතවිලි තියෙද්දි සතිය පවත්වන එක ආනාපාන. උපමාවකට කියනවා නම් වාහන නැති පාරක අනතුරු කරන්නේ නැතුව වාහනයක් කෙලවනට වැඩිය විශේෂ දක්ෂකමක් ඕනේ වා පාරේ මිනිස්සු වැඩි නම්. හරියට මිනිස්සු මේ යනවා ගනුදෙනු කෙරෙද්දි හප්ප ගන්න නැතුව යනවා කියන්නේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. ඒ වගේ තමයි හරියට Tamange මේ සමතේ වඩන්න උත්සාහ කරන වෙලාවේ සමතේ සමාධිය වඩන්න යන වෙලාවේදී බාධාව දැකලත් හිත නරක කර නැතු ඒ බාධාව තියෙද්දීම අරමුණ වඩන්න ඕනේ සතිය පවත්තන්න ඕනේ කියලා කරගෙන කරන ගිලා කවදා හරි අපි ගැට ගහගත්තයි කියලා හිතමු. ওই හිතවිලි තියෙද්දිත් අරමුණ බලන්න පුළුවන්. නැත්නම් පුංචි පුංචි වේදනා තියෙනවා. හැබැයි ඒවා නොදැරිය කියව නෙවෙයි. ඒකේදී ආනාපානෙ බලනවා. වටපිට සද්ද ඇහෙනවා, කුරුළු සද්ද ඇහෙනවා, වතුර වැටෙනවා ඇහෙනවා, ඔර්ලෝසුව දුවනවා ඇහෙනවා, නැත්නම් කවුරු හරි කතා කරනවා ඇහෙනවා. මට නෙවෙයි නම් කතා කරන්නේ උත්සාහ කරන්න ඕනේ සද්ද මැද ආනපනේ බලන්න. ආන්න මේ විදිහට පුංචි පුංචි බාධාවල් අතරමැද සතිය වඩන්ට ආනපන සතිය වඩන්න පුරුදු කරොත් ඒ යෝගාවචරය එnde ende ende ende ende බාධක මැද බාධකට චෝදනා කරන්නේ නැතුව සතිය වැඩිීමේ කටයුත්ත පුරුදු කරන්න පුරුදු කරන්න පර්යංකයේම නිතරක් නෙමෙයි අදිශ අපි බස් එක යනවා එහෙම නැත්නම් අපි වෙන තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න සිද්ධ වෙනවා. ආන් මේ වෙලාවෙත් පුළුවන් ගියා වාඩි වෙලා ටිකක් වෙලා තැන පట్టල වෙලා හොරු වෙනකන් එතන සීය පවත්ලා හිමීට ආනාපානට දාන්න. ඊට පස්සේ අර පරියන්කේ ගුණේ ටිකක් මෙතෙන්දි ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ පුංචාමතුරුන්ට කියන්න තියෙන්නේ මේ විදියට තක්කු මොක්ක වාසේ පොඩ්ඩක් ආනාපානේ ගැටලිය ගැටේ ගහ ගන්න පුරුදු කරගත්තොත් ආනාපානෙට හිත දාන්න පුරුදු කරගන්න පුරුදු කරගත්තොත් සම්මුඛ පරීක්ෂණයක් වෙලාවක විභාගයක් වෙලාවක Tamanට අමාරු ප්‍රශ්න පත්‍රයක් ආපු වෙලාවක ප්‍රශ්න පත්‍රේ කියවනකොටම හිත ටිකක් චකිතයටපත් වෙනවා මේකට නම් උත්තර දෙන්න බැරි වෙනවා පේල් වෙයිවත්ද කියලා. ආන් මේ වෙලාවේදී මේ චකිතය මැද ඒ ඇතිවෙච්චි හැලහැප්පිල්ල මැද හුස්මට හිත දාලා පොඩ්ඩක් ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා. කලබගෑනියක් තියෙනවා. නමුත් ඒ කලබගෑනි මැද හුස්ම අල්ලලා පරියන්කේ පුරුදු කරගත්ත කෙනෙක් නම් දැන් මට වෙලා තියෙන්නේ මේ ටිකක් හිත ඇවිස්සලා තියෙන්නේ මම මේ හුස්ම දිහා පොඩ්ඩක් බලන්න ඕන ප්‍රශ්න පත්‍රෙ තිබිච්චාවයි කියලා හොඳට හුස්මට හිත ගන්න ගියාම හිතේ තියෙන අර සබ කෝල ගති කෝල ගති වෙනුවට gedara ගියා වාගේ හුරු ගතියක් වෙනවා. එතකොට දැනුම නැවත සීපත් වෙන ගතිය වැඩි. ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ගතිය වැඩි. සම්මුඛ ප්‍රේක්ෂණයට මුහුණ දෙන්න පුළුවන් ගතිය වැඩි. මොකද ආනාපානෙ හිත ගිය ගමන් gedara ගියා වාගේ. නිසා මොකක්වත් නැති තැන ආනාපානට වැඩිය සමතනුග්‍රහිතය කරන්න ඕන ටිකක් ওই සද්ද තිබිච්චාවයි. ওই වේදනාව තිබිච්චාවයි. හිතවිලි තිබිච්චාවයි මට බැරිද ආනාපාන දිහා බලන්න. ඉතින් උපමාවකට කියනවා නම් ඒ අන්ධකාර වේදිකාවක නාට්‍ය රංග දක්වන වෙලාවේ අදාළ නළුවට හොඳට ආලෝක ධාරාව යොමු කරන්න පුළුවන් නම් ෆ්ලෑෂ් ලයිට් එක ගහන්න පුළුවන් නම් ඒ නළුවා යන යන තැනට අපිට පුළුවන් නම් ඒ බීම් එක අල්ලන්න ෆ්ලෑෂ් ලයිට් එක අල්ලන්න වේදිකාවේ කොතන එයා හිටියත් එයා හුවා දක්වන්න පුළුවන්කම තියෙනවා. අනෙක් නළුනුර කොච්චර හිටියත් එයාව අල්ලන්න පුළුවන්. අපේ බුරුම ස්වාමීන් වහන්සේ බණ උගන්වනකොට කියන්නේ අපි අපි ගෙදර මඟුල් ගෙදරක් හරි ඇට්ටෝම් ගෙදරක් හරි උත්සවයක් තියෙනවායි කියලා කියමු. ඒ උත්සවේ දවසට අපි අනිවාර්යයෙන්ම විශාල නෑදෑ පිරිසකට අමුත්තම් පිරිසකට ආරාධනා කරනවා. ඉතින් එදාට යැත්තෝ විශේෂ ඇඳුම් ඇඳගෙන ඒ ආරාධනා වේලාව හැටියට එනවා. එනකොටම අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරලා වතුර විදුවක් අල්ලලා ආසන දෙනවා. ඉතින් ඒ ගෙහිමියාගේ හැටි තමයි. නමුත් මේ උත්සවයට ප්‍රධාන අමුත්‍යෙකුට ආරාධනා කරලා තියෙනවා කියලා හිතමු. ප්‍රධාන අමුත්තා ඉන්නේ 10යි 5ට. ඔන්න දැන් 10යි වෙලා. මේලාට ගොඩාක් අමුත් වෙනවා. ඉතින් මේ ගෙහිමියා ඒ 10යි 5 විතර වෙනකම්ම එන සෑම අමුත්තෙකුටම කතා කරනවා. ඊට පස්සේ කියනවා දැන් අපේ ප්‍රධාන අමුත්තෙන්ලා මම යන්න ඕනේ ඒ තොරණ ගාවට. ගිහිල්ලා වල එතනදී අමුත්ත පිළි අරගෙන එයත් එක්කම ගෙදර ඇවිල්ලා ගෙදරදී ආට කරන්න තියෙන කතාව කරන්න දීලා මේ සිවුත්ත කරන්න දීලා යන කම්ම ගෙහිමියා ප්‍රධානමුත් පිටිපස්සෙමනේ ඉන්නේ. ඒ වෙලාවේදී අනික් අමුත්ත බැලුවේ නැතුවයි කියලා තරහ වෙන්න දෙයක් නැහැ. මොකද ප්‍රධාන අමුත්ත කියන්නේ බලකාරී. ඒ මනස තරහ වුණොත් එහෙම හරි අමාරුක වෙනවා. ආන් ඒ වෙලාවේදී සාමාන්‍ය අමුත්තන් විශේෂයක් කරලා විශේෂයක් නොකර ප්‍රධාන අමුත්ත ළඟ හිටියයි කියලා සාමාන්‍ය අමුත්ත තරහ වෙන්නේ. ඒ වගේ තමයි ආනාපාන සතිය ප්‍රධාන අමුත්ත කරගත්තා නම් ප්‍රධාන කර්මස්ථානේ කරගත්තා නම් අවශේෂ අමුත්තු ඉන්න වෙලාවේදී ප්‍රධාන අමුත්ත ළඟම Taman ඉන්නවනම් ගිහිමියාගේ යුතුයකම ඉෂ්ට වෙනවා. මේවා සම්මත්ත උපක්‍රම කියලා කියනවා. ක්‍රමසා විදි. මේක හරි අමාරුයි කවදාකවත් භාවනා කරපො නැති කෙනෙකුට මේකේ තේරුම ගන්න. කරලා හැප්පිච්ච කෙනෙකුට නම් හරියට මේවා කියනකොට තේනවා අනිත් දවසේ මම මට ලෑස්ති වෙලා යන්න ඕන කියලා තද කුසල ඡන්දකින් ඉදිරියපත් වෙනවා. වෙලා ගිහිල් ඉවරලා හරියට ආනපානේ ශාද්දතියෙදිත් වේදනාතියෙදිත් හිතවිලිතියෙදිත් තම තමන්ගේ චරිත අනුව අල්ලාගෙන සත්‍ය පවත්වන්න පුරුදු වෙච්ච දවසේ ඇතිවෙන්නා වූ ඒ කලෙලිය ඇතිවෙන්නා වූ එකලස කවදාකවත් අනුන්ගෙන් ගත් එකක් නෙමෙයි ප්‍රයෝජ ප්‍රායෝගිකව විඳින්න නැතුව ගණ්ඩක් බෑ එසයි මනුෂයාට ඇති වෙන කලෙලිය ඒ මනුෂයාට ඇති වෙන ප්‍රනීත භාවය සියුම් තියුණු භාවයේ සතියේ කවදාක කාටකටත් හොරකම් කරන්න බෑ. ඒ නිසා කියනවා මේ සතිය වඩනකොට සමාධිය වඩනකොට තමන් නානාප ක්‍රමවලින් මේ සති සමාධි දියුණු කෙරුවට පස්සේ ඒ සඳහා තමන් යොදන මේ උපක්‍රම තමන්ටම ආවේනික දේවල් කාටවත් හොරගම් කරන්නත් බෑ. ඒ උපක්‍රමයේ කාටවත් කිව්වට වැඩකුත් නෑ. යාට ඒ උපක්‍රමේ හරියන්නේත් නෑ. නිසා කියන මේ සති චෛතසිකය මේ ලෝකේ කාගවත් අධිකාරී ශක්තියක නෑ. කාටවත් කියන්න බෑ උඹට මම සත්‍ය සෛතික වඩන්න දෙන්නේ ඔබ මම මම එක නුසුදුසෙක් කරනවා කියලා කාටවත් කියන්න බෑ. ඒ වගේම කාටවත් සත්‍යයිසිකේ දෙන්න බෑ. එයාට කියත හැකි මෙන්න මෙහෙම කිරුවොත් වැඩෙනවා මෙන්න මෙහෙම උත්සාහ කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක කරන්නේ නැතුව ඒ කියන්නේ මේ සතිය, මේ සමාධිය මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ, මේ ලැබිච්ච බුද්ධ ශාසනයේ ලබන්නේ නැතුව මේ කටබඩ පුරවන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබන ලෝකික ජීවත් වෙනවා නම් සංස්කෘතික ශ්ලෝකකාරය අහනවා තිරසනයි මනුස්සයාගේ ඇති වෙනස මොකද්ද කියලා. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශු සමාන ධර්මේන තේෂාම අධිකෝ විශේෂ ධර්මේන හීන පශු සමාන කියලා මම සංස්කෘත කාර්යයක් නෙමෙයි මම මේ කටපාඩම් කරගෙන ඉන්නවා මේක ලස්සනද කියලා තියෙන හින්දා. ඒකේ කියලා තියෙනවා මේ ආහාර හොයන එක කටබඩ පුරවන්න කාලා බුදින එක තීර්ෂනාගේ මනුස්සයාගේ සමානයි. නිද්‍රාව නිදාගන්න එක මෛතුන සේවනයේ බෝ කරන එක බය මේ කාරණා හතරෙන් මනුස්සයයි තිරසනයි සමානයි. ජීවත් වෙන හැම සතෙකුටම පොදු ලක්ෂණ හතරක් තමයි ආහාර ගවේෂණය, නිදා ගැනීම, බෝ කිරීම සහ බය. මෙන්න මේ හතර ඉක්මවල යන්න පුළුවන් එකම සතා මනුස්සයා ධර්මයේ තියෙනවා යාට. ඒ ධර්මයේ නිසා යා තිරසනෙකුට විඳින්න බැරි, නිර්ආමිෂ සැපයකට යනවා සමතේ හරහා. සමාධිය හරහා. එහෙව් ශක්තියක් Taman ළඟ තියාගෙන අර තිරිසනුන්ට හා සමාන ආහාර හොයන්න මුළු ජීවිතේ ගත කරලා. බුදිය ගණ්ඩම ජීවිතේ ගත කරලා. බෝ කරන්නම ජීවිතේ ගත කරලා බයෙන්ම ගත කරනවා නම් ද විශේෂ වූ ධර්මයේ සාක්ෂාත් කරන්නේ නැත්නම් ධර්මේන තේෂාම අධිකෝ විශේෂා මනුෂ්‍යර්ථන විශේෂත්වය තමයි මේ ධර්මයේ සමත සමාධියක් ඇති කරගෙන සමත සම්මාදිටියක් ඇති කරගෙන මේ අඩු ගානේ මේ නිර්ආමෂ ප්‍රීතිය විදින එක. එවැනි ධර්මයෙන් හීනයි නම් ධර්මයෙන් හීන පශූර් සමාන හරකෙක් වාගේ තමයි කියලා තියෙන්නේ. එනිසා අපිට මේ ලැබිච්ච ජීවිතේ අපිට මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පෙන්නපු මේ ප්‍රණීත ධර්ම මැරෙන්න ඉස්සර වෙලා වයසට යන්න ඉස්සර වෙලා ලෙඩ වෙන්න ඉස්සර වෙලා සාක්ෂාත් කරගන්න බැරි වුණා නම් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා අහන්න ඕනේ අපිට මේ ලැබුණා වූ වටිනා බුද්ධ ශාසනේ අපිට මේ ලැබුණා වූ වටිනා මනුෂ්‍ය ජීවිතය අපිට මේ ලැබුණා වූ මනුෂ්‍ය ජීවිතේ ක්ෂණ සම්පත්තිය අංග පුලාවක් සහිත ඇහැ කට කන නාසය දිව කය කියන දේවල් පිළිහිටපු ගතිය මේ ලස්සන බණ මේ කල්යාණ සත්පුරුෂ ආශ්‍රය මේ පැවිද්ද වගේ තියෙද්දිත් මොකද්ද මේ ජීවිතේ අපි ඇති කරගත්ත දේ කියලා. සාමාන්‍යයෙන් ওই දාන දෙන්න එන කණ්ඩායම හැමදාම වගේ දැන් මේ දවස්වල නම් ඒක කරන්න වෙන්නේ උඩහට යනවා 12ත් එකමාරත් අතර. ගියා උඟාක් වෙලාට මාව හම්බ වෙනවා. ඒ හම්බ වෙච්චාම මම අහනවා මේ ඇත්තෝ මොකටද ඈ උඩට ආවේ කියලා. ඉතින් ඒ එක එක එක කාරණා කියනවා. ඉතින් ඒ කිව්වම අපි කුටි බලන්න ආවා කිව්වා මම කියනවා බලන්න යන්නේ කියලා මම පැත්තකට වෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම නෑ ස්වාමීන් වහන්සේ මේ භාවනා මධ්‍යස්ථාන නිසා ඔබ වහන්සේගේ මේ භාවනා ටිකක් අහන්න දැනගන්න ආවේ කියලා. ඉතින් එතකොට මම උනන්දු කරවලා ඒ ඉන්න කට්ටියම ලව්ව කතා කරවලා කොහොම හරි කරලා අපිට කණ්ඩ දෙන මිනිස්සුන්ට අපි බොන්නව හරි දීලා පිටක් කරන්න එපායි. ඒ නිසා කියලා දෙනවා කොච්චර මහන්සිුණත් අඩු ගානේ දවසකට පැය භාගයක්වත් අඩු ගානේ සුමානයකට පැයක්වත් අඩු ගානේ මාසයකට දවසක්වත් වෙන් කරලා මේ ටිකක් ටිකක් භාවනා කරන්නයි කියලා. ඉතින් নানা ප්‍රකාරයෙන් උත්තර දෙනවා අපිට මේ බබාලා හම්බ වෙන්න තියෙනවා රට යන්න තියෙනවා ඩොලර් එක ගණන් නැගලා බඩු ගණන් වැඩි නානා ප්‍රදේවල් කියන භාවනා නොකරන්න. ඉතින් මට ඕවා කිව්වත් නැතත් ඉතින් ඒක යම රජුරොත් එකයි කතා කරගන්න තියෙන මට කියලා වැඩක් නැහැ. ඉතින් මම කියනවා ඕවා කියලා වැඩක් නැහැ මැරෙනවා. ඕවා කිව්වට වැඩක් නැහැ ලෙඩ වෙනවා. ඕවා කිව්වට වැඩක් නැහැ වයසට යනවා. ගොඩ ගනිලයි කියලා. ඉතින් කවුරක්වත් නැත්නම් භාවනා කරන කෙනෙකුට එක අම්මා කෙනෙක් එක දවසක් කිව්වා මං නම් ස්වාමීන් ටිකක් කරලා තියෙනවා. මං කව බොහොම සන්තෝසයි පිරිසටම නම්බුකාරමනේ විදියට අම්මා මොකද්ද කරලා තියෙන භාවනා. අනේ ස්වාමීන් මං ඉච්ඡර බරපතල භාවනාකාරයෙක් නෙවෙයි. නමුත් අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මට කිව්වලු අම්මේ දවසකට මලක් කිමින ප්‍රදේශය හරි ගමන්නේ ආස්වාසයක් සතියෙන් ගන්නේ කියලා. බලන්න කොච්චර ලස්සන කියලා දීලා තියෙනවද කියලා. එක දවසට එක හුස්මක්වත් සතියෙන් ගන්න උත්සාහ කරන්නේ. කාට හරි කියාගේ දෙයක් කරන්න බෑ කියලා. නමුත් කරනවාද? එක හුස්මක්ක් ගන්නවා දවසට සතියෙන්. ඒකට වෙලා නැහැ. අත්‍යවශ්‍ය කළ යුතු දේ තමන්ගේ අත්සිද්ධිය සඳහා කළ යුතු දේ ස්වార్థය සඳහා කළ යුතු දේ අපි නොකර දවස ගත කරනවා නම් මීටත් වැඩිය තමන්ට හේනි කර දෙයක් තියනවාද කියලා. නිසා අපි හිතේ හිතේ කොටාගෙන තියෙන්න ඕනේ. ඉතුරු වෙන්නේ පින්වත්නි මැරෙන වෙලාවට Taman Taman එක ගත කරපු චිත්තක්ෂණේ පමණයි. අපි নানা ආකාර දේවල් නිසා දරුවෝ නිසා අම්මා නිසා අක්කා නිසා නංගී නිසා හිත කරදර අරගෙන ජීවත් වෙනවා. අත්පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා කියලා අන්ධබාල ජනතාව හරියට වෙහෙත ගන්නවා අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දන තමන්ට තමන්වත් නැති කල මොන දරුවද මොන වස්තුවද කියලා කියනවා ඒ නිසා තමන් එක තමන් ජීවත් වීමක් වශයෙන් අයි මේ සමත අනුග්‍රහයක් වශයෙන් අඩු ගානේ දවසකට මේ නිදා ගන්න ගිය වෙලාවක පොඩ්ඩක් පැත්තකට වෙලා මගේ හුස්මත් එක්ක මට ඉන්න පුළුවන්. එනතන දවසකට පැය භාගයක් විතර වෙන් කරගෙන හුස්මක් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලනවනම් ඒ ගැම්ම දිගට දිගට යනකොට පුදුමාකාර සමතානුග්‍රහිතයක් වෙනවා. අන්නේ සමතානුග්‍රහිතෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ දවසක එක දිගට චිත්තක්ෂණ කීපයක් අරමුණේ මෙහිත පැවැත්වීමේ මේ කාමච්ඡන්ද ආදී අරමුණු නීවරණ නැතුව නීවරණයෙන් වෙන් වෙච්ච චිත්තක්ෂණයක් අත්දකින්න පුළුවන්. ඒක එක චිත්තක්ෂණයක් අත්දැක්කට ප්‍රතිඵල දෙන්නේ නැහැ. ගැම්මට යන්න ඕන. චිත්තක්ෂණ රාශියක් යන්න ඕන. ගියාට පස්සේ තේරෙනවා මනුස්සයාට මේක කලහක්ක් කියලා. ඒක එතකොට පටිපක්ඛේන අනබිබූතෝ ගම්බීරෝපි ධම්මෝ සුපකටම් භවේ කියලා කියනවා. ඊටාම ගැඹුරු ධර්මයේ පවා ඊටාම ප්‍රකට වෙන්න පටන් අර ගන්නවා මේ නිවරණ ටික නැත්තම්. මේ කාමච්ඡන්ද ආදී නීවරණ නැත. ඒ කියේක නිකම් ප්‍රාර්ථනාවට එන්නේ අරමුණක් හිතේ තියාගෙන නැවත නැවත භාවනා කරමින් කරමින් සක්මන් කරමින් කරමින් යොදන්න යොදන්න යොදන්න වෙලාවක ඔන්න සමතේ සාර්ථක වුණාට පස්සේ තේරෙනවා ඒක හරියට අර වැවෙන පළ හැටියට ධනකොළ අයින් කරන වගේම කියනවා ශල්‍ය කර්මයක් කරන්න ඉස්සලා ඔපරේෂන් එකක් කරන්න ඉස්සලා ලෙඩා හිරිවට ගන්නවා වගේ වැඩක් තමයි සතිය සමාධිය කියලා කියන්නේ. ලෙඩා හිරිවට ගන්න නැතුව කවදාකවත් ඔපරේෂන් කරන්න බෑ. තමන්ටම හිත හිතසෝදයක් තමයි කරන්නේ. නමුත් ලෙඩා දඟලනවා. දඟලන්නේ නැතුව හිරිවට්ටලයි ඔපරේෂන් එක කරන්නේ. අන්නේ වගේ තමයි සමතෙන් කරන්නේ. අර මේ දුවන හිත එක තැනක නතර කරගෙන ඊට පස්සේ තමයි ඒ හිතට ඇති හැටි දැක් ගන්න පුළුවන් වෙන එකට කියනවා විපස්සන අනුග්‍රහිතය කියලා. මේ අද දවසේ මාතෘකාව තියෙන සමත අනුග්‍රහිතය. කොහොමද අපි හිතට සමාධිය, හිතට සමතයක්, සමාධියක් ඇති කරන්න කියලා. මේ සමතය කියන වචනේ ලෞකික තේරුම ගත්තොත් <clears throat> සබාවක් රැස් කරගෙන සභාපතිතුමාගේ සභාව මෙහෙවන වෙලාවේ සභාව ඇතුලේ මති මතාන්තර දෙකක් වෙදලා වාද කරන්න පටන් ගත්තොත් අපි කියන එක සමතේකටපත් කරන්න බැරි එකක් කියලා. ඒතර සභාපතිගේ දුර්ලභමක් වෙනවා. එතකොට ඒ සභාපති කියනවා දැන් මේ විදිහට වාද කර කර හිටියොත් අපිට එකම යෝජනාවක් අද ඉස්තිර එකක්වත් යෝජනා ඉස්තිර කරගන්න වෙන නිසා කරුණා කරලා සභාව සමතේකටපත් වෙලා මේකට කැමැති නම් කැමැති කියන්නේ නැත්තම් නෑ කියන්නේ. නැත්තම් මේ සභාවේ ගත්ත වෙලාව වැඩක් නැතිව. අන්නේ සඳහා සබාව සමතේකටපත් කරන්න වෙනවනේ. ඒකට ඒක මතයකට එක කරන්න වෙනවනේ. අන්නේ වගේ තමයි අපේ හිතේ චෛසික 52ක් තියෙනවා. ඒ 52 52 දෙආකාර අත්වලට දూరుන. එක එක පැති වලට දూరుන. මේ ටික ඔක්කොම එක දිහාවට යොමු කරන එක තමයි සමතේ කියන්නේ. ඒක ආශ්චර්යයක්. ඒක තමයි සිද්ධ වෙන්නේ ආනාපාන එක දිගට සතිය පවත්වනකොට. එතකොටයි මේ අපිට මේ ඒ ඒ සාන්තිය දැනෙන්නේ. ඉතින් ඒක පුළුවන් බව දැනගන්න එකත් ලොකුම ලොකු ජාග්‍රහණයක්. ලොකු පිනක්. ඊට පස්සේ කරන්න තියෙන පුළුවන් තරම් අනුග්‍රහ කරලා ඒ සතිය ආනපානි පවචන සතිය, ශක්මණේ පවචන සතිය වැඩි කරලා අර සමතයේ ගැම්ම තුලින් වැඩි වැඩියෙන් හිතට ඒ සමත අනුග්‍රහිත එහෙම නැත්නම් निराமிස සුඛය ලබා දෙන්න පටන් අරගත්තොත් අද ලෝකේ හොයලා තියෙනවා ලෝකේ තියෙන ඉතාමත්ම භයානක රෝග සියල්ලම සුව වෙනවායි කියන. ආනාපාන සතිය වඩනවනම් ඔය අධික රුධිර පීඩණයට මොනම වේතක්වත් නැහැ. අද තියෙන්නේ නිකන් ඒක తాවකාලිකව නැත කරන එක විතරයි. ආනාපාන සතිය සුමාන දවසකට පැය භාගයක් විතර වඩිනවනම් ඒ රුධිර පීඩන ප්‍රශ්නෙට උත්තර තියෙනවා. පපු යමාරු, heart attack දැන් දෙන්නෙම බේත ඔච්චරයි. ඊටත් වැඩිය සක්මන් කරන්න කියලා. ඔය ඊවිනිං වෝක් එක කියලා සුද්ධ හොය ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. හන්දාවට බත් කන්න ඉස්සලා හැතැම්ම තුන හතරක් ඇවිදලා එන එක. ඕක තමයි සක්මන කියලා කියන්නේ. හොඳට සක්මන් කරනවා නම් ඒ කායික රෝග, නිදන්ගත රෝග ගොඩාක් දුර වෙනවා. ඒ වගේම අද ලුකාක් බරපතල ප්‍රශ්නයක් තමයි නගරවල රාජධානි වල දියුණු රටවල් වල මේ අසහනය කියන එක. තරුණ අසහනය කියලත් මේකට කියනවා. මානසික ආතතිය කියලාත් කියනවා. එක බේතයි තියෙන්නේ. සමථය තමයි උත්තරේ. හිත අරමුණට වැටිච්ච ගමන් කිසිසේත් මොනම මොනම මානසික ආතතියක්වත් වෙන්නේ නැහැ. ඒක අත්දකින්න පුළුවන් දෙයක්. නිසා සරුවචනාංශය අප කෙරෙහි ලොකු කරුණාවකින් අවුරුදු 2600 කට ඉස්සර දේශනා කරපු දෙයක් මේ. ඇත්තටම කියනවා මේට අවුරුදු 50කට විතර ඉස්සලා මම මොකක්වත් තිබුණේ නැහැ. මේ උපක්‍රම මොකක්වත් තිබුණේ නැහැ. ඒ නිසා අපි තාම වාසනාවන්ත પરම්පරාවක අද ඉන්නේ. නමුත් වාසනාව ඇති වැඩක් නැහැ. අන්ධයාට මැණිකේ පය ගැහුණට අහුලා ගන්න දන්නේ නැත්නම් ඒ නිසා අපි අපේ ජීවන රටාව සමතනුග්‍රහිතේට සමතේ වන්න පැත්තට නැති වුණොත් අපිට මේක පින තිබුණාට මේක සාක්ෂාත් වෙන්නේ නැහැ. එනිසා අපි ශාසනයට කරන තේ ලොකුම සේවය තමයි ශාසනයෙන් ගන්න තියෙන ලොකුම සේවය තමයි මේ තියෙන සීල අනුග්‍රහිතෙන් ලබන දේ තව ඉදිරියට යෑමෙන් සමත අනුග්‍රහිතය කරලා සමාධිය සමතය සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඒ කෙනාට අර මේ චුලනාගහාමුදුරන්ට කිව්වා වගේ ගිය මිනිහගේ පාර වෙන. ඒ කෙනාට සාසනයට විශාල සේවයක් කරන්න පුළුවන්. සාසනයේ විශාල සේවයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය පොත්පත් ඉගෙන ගත්තත් පූජා කෙරුවත් පින්කම් කරත් ඒවා සේරම බූරුවෙක පිටේ හකුරු පැටවුවා වගේ. එහෙම නැත්නම් ඇඳි ගන්න හොද්ද රස කවදාක හැන්දට තේරෙන්නේ. හැන්ද හොද්දටම ගෙවිලා ගියත් හැන්ද කවදාකවත් හොද්ද රස දන්නේ නමුත් හරුවතන සඳහන් කරන දිව දාන්නෝ ආන්නේ වගේ තමයි භාවනා කරනකොට විතරමයි ධර්ම රසය තේරෙන්නේ. නැත්තම් ධර්මය කියලා කියන්නේ පොත්වලට සීමා වෙච්ච එකක් වෙනවා. අන්නේ පොත්වල සීමා වෙච්ච එක සාක්ෂාත් කරගන්න අත්දකින්න පුළුවන් වෙන ප්‍රධාන සම්දිස්ථානය තමයි මේ සමතනුග්ගහිතේ සමත සමාධිය නැත්තම් සමතය ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපිට ලැබිච්ච මේ වටිනා බුද්ධ ශාසනය උපරිම ප්‍රයෝජන ගන්න ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන හැකිතාක් අපේ දරුවන්ට අපේ දෙවෙනි પરම්පරාවට ඔය කාම අරමුණු දීලා ආමිෂ සැපේ පිටිපස්සේ යන්න ගත්තොත් රණ්ඩු සරුවල් වැඩි. මේ නිර්ආමිෂ සැපේ දෙන්න පටන් අරගත්තොත් ඒක නිත්තරංග ජයක් කියලා විතරක් මතක තියාගන්න. මේ සමත සුඛයට කිසි කෙනෙක් රණ්ඩු කරන්නේ ඒ ශේෂ්ත්‍රේ පේන දෙක අහල කවුරක් අත්ත යන ඔක්කොටම නිතරංග ජයක් හම්බ වෙනවා. ඉතින් සාද ධර්ම දේශනාවත් එවැනි නිතරංග ජයක් ලබාගෙන තමන්ගේ ජීවිතයේ ඒ රස විඳගත්ත නැති පැත්ත නැත්තම් ඉදිරියට යන්න අවශ්‍ය සමා ශක්තිය ඇති කර ගැනීමට මේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි කහමාරකට ආසන කාලයක් අරගෙන තිනවා. ඉතින් මම සම්ප්‍රදාන කුල ආරාධනා කරනවා. මම මේ කියපු දේ පිළිබඳව ප්‍රශ්න ප්‍රකාශන කියන්න කරන දේවල් තියෙනවා නම් අපි ඒක සඳහා සුළු වේලාවක් ගනිමු. එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු නිම කිරීම වශයෙන් පේන්න පෙන්න නැත්නම් පින් පැමිණීමේ ඥාතියින් පින් පැමිණීම පරමාර්ථ ධර්ම සීපත් කර ගැනීම සඳහා වේලාව ගත කරලා දවසේ වැඩවල නිමාව සටහන් කරමු කියලා. මම හිතන්නේ ප්‍රශ්න නැහැ කියන එකයි. ඒ නිසා අපි එනම් එත්තාවදා ආදී වාතා සජ්ජායනා කිරීමේ අද දවසේ පුරා අපි රැස් කර ගන්නා ලද මේ කුසලතාවයේ පින අද දක්වාම මේ 14 වෙනි දවසේ දක්වාම කරදරයකින් බාධාකින් තොරව මේ භාවනා වැඩමුළුව කරගෙන යාමට යම් ආකාරයකින් සංවිධානය කරපු අතීත දුන්නු පෙනෙන පෙනෙන සියලු සත්පුරුෂයන්ට අත්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පිටන වැඩුවේ දෙමාපියන්ටත් ඥාති හිත මිත්‍රාදීට මෙතන හිතියා වේවා නොහිතියා වේවා ජීවත් වෙනවා වේවා නොවෙනවා වේවා අපි මේ කරගන්නා පින දකින්ද නෙත මෙහෙට යොමන්ට හිත මෙහෙට යොමන්ඩ අවස්ථාව සැලසේවා මෙතන කියන යම් ආකාරයෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙනවා දේවාගේම ඉන්නා තනක සිට මේ සාදරයෙන් අනුමෝදන් කරන පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම අපාපටත් මේ নানা ආකාරයෙන් රැස් කර ගන්නා ලද පින වෙන කිසිම භාභෝග සම්පත්තියකට නෙවෙයි බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩ වදාළේ ශාන්ත සුන්දර වූ ප්‍රවර වූ නිවන පිණිසම සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ ලංවීම පිණිසම මේ කාන්සින් අපට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රියාදාචන පිට්ඨාවතාචාදී කාදාසජානන පිට්ඨාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතානුමෝදන්තු සබ්බ එත්තාවතා ජනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා දිත්වා චිරං රක්칸තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සසන්නෝ හෝතු යාව නිපාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා සාදු සාදු සාදු